අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් දවසේ ධර්ම දේශනාවට කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ නැත්තම් දේශනාවලියේ නිමාව අවසාන ධර්ම දේශනාවේ ආරම්භය සිටුම දෙනා ඒ සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමේ දස ධම්මා පහතබ්බා දස මිච්ඡත්තාති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධහා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් මේ දසුත්තර සූත්‍රයලා දක්වන ලද දසමිච්ඡත්ත එතම් මිත්‍යාර්ථ 10 සලකා බලමින් ඉන්න අවස්ථාවක් මේ 207 වෙනි වැඩමුළුවේ අපගත් අපි ගත්තේ මිච්ඡා වායාම කියන වචනේ. ඒකට අපි ආවේ මිච්ඡා දිට්ඨි මිච්ඡා සංකප්ප මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව කියන වැරදි පියවර පහක්. ඒ නිසා කාට හරි කුසීතකමක් කම්මැලිකමක් වැරදි ප්‍රයත්නයක් ඇවිල්ලා තියෙනවා ඒක පොඩි වැඩක් නෙමෙයි මුද්දට මුල් මුල් බහැපු ඇටුම් බහැපු ලෙඩක් මේ නිකන් ආවට ගියට එකක් නෙවෙයි ඒ නිසා ඒක අයින් කරනවා කියන එකත් එහෙම නිකන් මුලින් දුනා දාන්න බෑ යම් කිසි කෙනෙක් දැනගත්තොත් මේ කුසීතකම එහෙම නැත්නම් වීරිය නැතිකම නැත්නම් වැරදි වීරිය මයිලක දැන් තියෙනවයි කියලා හොඳට දැනගන්න පුළුවන්. ඒකට මේ ධර්ම પરම්පරා පහක් ධර්මතා පහක් බලපාලා තියෙනවා. ඉතින් ඒක දකින්න එකක් ධර්මතාවයක්. මා තුල මේ ඇතිලා තියෙන කුසීතකම, මා තුල මේ ධර්මයේ තියෙන අකමැත්ත, භාවනාවේ තියෙන අකමැත්ත, අරතිය සෙල්ලමක් නෙවෙයි. ඒක මේ ආත්මෙම ආපෙකුත් නෙවෙයි, ගිය ආත්ම දිගේ ආපෙක. ඉතින් නිසා මේ ආත්මේ තියෙන විප්ලවය තමයි මේ ආත්මේ තියෙන රැඩිකල් ගතිය තමයි ඒක දකින්න ධර්මතාවයක් විදිහට දකින මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක මගේ ආත්මේ නෙවෙයි නමුත් ධර්මතා පහකින් පෙරලා ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ ඒක හදන්නමයි කියලා හිතමු. ඒ මිච්ඡා වායාමේ අයින් කළ සම්මා වායාම කරන්න. එයා දැනගන්න ඕනේ ඒකත් මේ කිතර පරණ තිබුණ තීන්දුවට අලුතින් තීන්ද ගන්නවගේ වැඩක් නෙවෙයි. මුලටම ගිහිල්ලා මිච්ඡා දිට්ඨි සම්මා දිට්ඨිය ප්‍රතිස්ථාපනය වෙන්න ඕන. මිච්ඡා සංකප්ප සම්මා සංකප්ප වලින් ප්‍රතිස්ථාපනය වෙන්න ඕන. මිච්ඡා වාචා මිච්ඡා කම්මන්ත මිච්ඡා ආජීව කියන වැරදි සිල් ආනතන් සීල ශික්ෂායි අවිරති ශික්ෂා අනිත් පැත්ත හැරෙන්න ඕන. නිසා කොයි වෙලාවක හරි තමයි භාවනාවකදී ඒ විදිහේ උද්‍යෝගයක් පහළ වුණා නම් සම්මා වායාමයක් සතුටු වෙන්න ඕනේ. ඒක ධර්ම પરම්පරා පහකින් ඇවිල්ලා තියෙන එක මගේ දෙයක් නෙවෙයි. මේ සරුවච්චන් වහන්සේ දීපු එකක්. මේක ධර්මයෙන් අපිට ලැබිච්ච එකක්. මේක සංඝයාගෙන් අපිට ලැබිච්ච එකක්. ශික්ෂාවෙන් සාමට ලැබිච්ච එකක්. ඒ නිසා ඒවත් එන්නේ ධර්ම પરම්පරාවක් අනුව. ඒ බව කල්පනා වෙන එකත් ඒක දැනගන්න එකත් මිච්ඡා හෝ වේවා සම්මා හෝ වේවා. තමා තුලින්ම අස්පනා පිට ලේපිට දකින්න එක තරම් ලස්සන දෙයක් නෑ මේ ලෝකේ. අපි දකින හැම එකක්ම දැනට අනුන්ගේ දේවල්. අපි දකින හැම එකක්ම අතීත දේවල්, අනාගත දේවල්, අනුන්ගේ දේවල්, වෙන වෙන තැන්වල තියෙන දේවල්. මිච්ඡා වායාම හෝ වේවා, සම්මා වායාම හෝ වේවා, අස්පනා පිට දැන් දකිනවනම් ඒක පුදුමාකාර වටිනාකමක් තියෙනවා. ඉතින් ඒක මිච්ඡා වායමේ හොඳ නැහැ සම්මා වායමේ හොඳයි කියන්නත් බැරි තරම්. මොකද මේ දෙකම දත යුතුයි. අස්පනා අපිට දත යුතුයි. කාගවත් දෙයක් දැකලා වැඩක් නැහැ. බැනලා වැඩකුත් නැහැ. ඒක දැකීමටම අපිට කොච්චර කාලයක් යනවා. මේ ජීවිතේ පුළුවන් වේද කියන සැකේ පැහැදිලිවම තියෙනවා. බුද්ධ ආගමෙන් පිට හැම ආගමකම. බුද්ධ ආගම් කාර්යය තුලත් ඒ පසුගිය බුද්ධ ජයන්ති වෙනකොට 100ට 100ක්ම තිබ්බා. මේ ජීවිතේ නම් නිවන් දකින්න බෑ. මේ ජීවිතේ නම් මේ බණ භාවනා කරන්න බෑ. ඒක ඉතින් ලබන ආත්ම නැත්තම් මෛත්‍රී බුද්ධ ශාසනයට දාලා මේ පැත්තකට දාපු යුගයක්. ඉතින් අද මේ වගේ පිරිසක් භාවනා කරනවා දකින්නකොට සතුටක් තියෙනවා. හැබැයි මේ සතුට ඔක්කොටම මම මේ සම්මා වායාමයේ ඇති කරලා දෙන්නම් දෙන්න පුළුවන් කියන කතාව නෙවෙයි. අපිට මිච්ඡා වායාමයේ තියෙනකොට මිච්ඡා වායාමයේ මිච්ඡා වායාමයෙන් දැකීම ම සමவாயම ඇති කිරීමේ ප්‍රධාන පියවර ඒකයි ඒ කියන්නේ මිච්ඡා වායාමේ මිච්ඡා වායාම වශයෙන් දැකීමයි ඊට පස්සේ ඇති වෙන සම්මා වායාමේ සම්මා වායාමේ දැකීම අතර කිසි වෙනසක් නැහැ දෙකම දැකීම් දෙකක් දෙකම දත යුත්තක් පිටකෙනෙක් දැක්කට වැඩක් නැහැ Taman දකින්න ඕනේ ඒක නිසා අපි මේ සම්මා වායාමයේ මිච්ඡා වායාමයේ කියනක හරි වැර මේ මෙහෙවර නැත්තම් ව්‍යායාමේ වීර්ය කියන එකයි වැරදි වැර ව්‍යායාමයේ කියන එකයි නිතර ගලපමින් යනවා. එතකොට අර අදහස sannivedanaya කිරීම පහසු නිසා. ඉතින් ඒ වීර්ය වැර මම එදත් මතක් කර විදිහට මේ සත්‍විස් බෝධිපාක්ෂික ධර්ම වල නව පොලක සඳහන් වෙනවා. ඒ කියන්නේ ඒක තමයි විශාල වශයෙන්ම පරිණාමය වෙන ධර්මය යෝගාවචරය දිනු වෙනකොට. ඒ නිසා අපි හැමදාම අරඹන ලද වැර ඇති ආරද්ධ විරියෝ හෝතේ අකුසලානං ධම්මානං පහානාය කුසලානං ධම්මානං උපාදාය ථාමවා දල්ලපරක්කමෝ අනික්කිත දූරෝ කුසලේසු ධම්මේසු කියලා මේ ධර්ම පහකින් එකක් ප්‍රධානී අංග වලින් එකක් තමයි යෝගාවචරය ඇතුළේ තියෙන්නේ. ඒක හැබැයි මේ ලාභ සත්කාරලා සම්මාන සිලෝක ලබන්න කරන දඟලීලා නෙවෙයි. නැත්තම් අත්තට්ට පඤ්ඤා නෙවෙයි. මේක තියෙන්නේ Tamange ගැළවීම සඳහා. ඉතින් ඒක ලෝකයක් අගේ කරන්නෙත් නෑ සාමාන්‍ය භවනා නොකරන එක නගේ කරන්නෙත් නෑ මු කවදා හෝ Taman Tamanගේ ඒ සම්මා වායාමයේ අගේ කරන්න පටන් ගත්ත දවසේ එනකොට තේරෙනවා කොච්චර දිග ගමනක ප්‍රතිඵලයක් විදිහට අපිට මේක ලැබිලා තියෙන්නේ කියලා. ඒ නිසා ඒක හඳුන්වා දීමේදී කාටවත් දඬුවම් කරන්න යන්නෙත් නෑ වැරද්දක් කෙරුවා කියලා ගහන්න යන්නෙත් නෑ හදාගත්තයි කියලා නම්බුනාම දෙන්න යන්නෙත් නෑ ධෛර්යය දෙනවා අනුග්‍රහ කරනවා සුතමේ වශයෙන්, චින්තාමේ වශයෙන්, භාවනාමේ වශයෙන්. එතර ඒකෙදී තියෙන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මවල තියෙන සම්මා වායාමයේ පෙන්වන්නේ සතර සම්‍යක් ප්‍රදාන් වීරිය විදියට. ඉතින් සතර සම්‍යක් ප්‍රදාන් වීරිය තේරුම් ගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා. ඒක තේරුම් ගන්නකොට ඒක තේරුම් ගන්න අනුපිළිවෙල තමයි අපිට වැරදිලා තියෙන්නේ. නමුත් කාරණා කාරණා ඒක තියෙන බාහු අංගපසංග නැත්නම් අඬුබඬු තේරුම් ගන්න පුළුවන්. ඉස්සල්ලාම සරුවච්චන්හන්සේ සඳහන් කරන ක්‍රමයට සතර සම්‍යක් ප්‍රදන් වීර්ය හරි ප්‍රදන් වීර්ය ගන්නකොට ඉස්සල්ලාම තියෙන්නේ අනුප්පන්නානම් පාපකානම් අකුසලානම් ධම්මාන න උප්පාදාය ඡන්දං ජනේති වායමති විරියං ආරභති චිත්තං පග්ගණ්ණාති පදාති. ඉතින් ඒක තේරුම් අරගන්න ඒකට කටයුතු ආරම්භ කරන්න කෙනෙකුට තේරුම් ගන්න වෙනවා ඊගාවට අපිට එන චිත්තක්ෂණේ 100%ක් පිරිසුදුයි කියලා. හැම කෙනාටම දැන් මේ ඉන චිත්තක්ෂණය කොහම වුණත් ඊගාවට එන චිත්තක්ෂණය පිරිසුදුයි. අන්නේ චිත්ත පිරිසුදු චිත්තක්ෂණේ කෙලස ගන්න නැතුව නූපන්න කුසල් නොයිපද වීම පිණිස මට අලුත් හිතකින් ආදුනික හිතකින් ඊගා චිත්තක්ෂණයට සුන්දරව බාර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතික් මේ ඔළුවේ දැනට තියෙන මේ ඔක්කොම කුණු ගන්දල් එක්ක ඊගාව චිත්තක්ෂණත් කෙලස ගන්නවා. ඉතින් ඒ සඳහා කෙනෙකුට තේරුනොත් ප්‍රයත්නයක් ගත්තොත් නෝපන්න කුසල් නොයිපද වීම පිණිස අපි ඔක්කොටම තියෙන සමාන ප්‍රයත්නයක්. මොකද අපි ඔක්කොටම ලැබෙන ඊගාව චිත්තක්ෂණයේ එක හා සමාන පිවිතුරුයි පිරිසිදුයි ඍජුයි. අපි මොන જાතියෙන් කියන්න ගියත් නෑ මං ගෑනු කෙනෙක් නිසා මගේ වෙනස් වෙයි මං පිරිමි කෙනෙක් නිසා වෙනස් වෙයි මං බාල කෙනෙක් නිසා වෙනස් වෙයි වැඩිමහල් කෙනෙක් නිසා වෙනස් වෙයි පොහසත් නිසා පැවිදිච්ච නිසා බුද්ධ ආගම නිසා ওই මොනම දෙයකටවත් නෑ ඊගා චිත්තක්ෂණේ පිරිසුදු අන්නේ කෙලෙසිච්ච නැති ඒ පිරිසිදු චිත්තක්ෂණය ආරස්සා කිරීමට තර බලධාරි දෙයයන් ආන්සයට බෑ සරුවඥ වූ බුදුහාමුදුරණට බෑ මට විතරයි පුළුවන් ඒකට දෙවන්නේක් නැහැ අන්න එවැනි ව්‍යක්ත බවක් ප්‍රතිබල බවක් එවැනි වගේ එන පිරිසිදුව මට ලැබෙන එක පිරිසිදුව තියාගන්න මම ප්‍රයත්න කළ යුතුයි වටහාගත යුතුයි. එහෙම නැත්නම් අනිවාර්යයෙන් මගේ ඇබ්බැහි නිසා, මගේ ජම්මාන්තර ගති නිසා, මගේ පුරුදු නිසා මම ඒක කෙලස ගන්න. ඉතින් ඒක නිසා මගේ දරුවාගේ එක කෙලසෙන් නැතුව රකින්න මට බෑ. මගේ අම්මගේ අප්පච්චිගේ කෙලසෙන් නැතුව රක ගන්න මට බෑ. උන්දලාට මගේ චිත්තක්ෂණේ කෙලෙසෙන ටික හදලා දෙන්නත් බෑ. ඒක මම විතරමයි ඉන්නේ. ඒක මම කරනවා. ආන්නේ කතාව අන්නේ ධූරය අන්නේ භාරය ඒ වගකීම ගන්න පුළුවන් නම් ගත්තනම් එයාට කියනවා අරඹලලද වීරියත් ආව කෙනෙක් කියලා. ඉතින් ඒක නිසා අපිට භාවනා ක්‍රමයකදී මේ වගේ අපි මේ කරන භාවනා ක්‍රමෙදී අපි මේ නූපන් අකුසල් නොයිපද වීම පිණිස මොන වගේ ප්‍රයත්නයක්ද ගන්නෙ මොන වගේ ක්‍රියාපටිපාටියක්ද කරන්න කියලා බැලුවොත් බුදුහාමුදුරුව අපිට ගුරුහාමුදුරුව අපිට කියලා දෙනවා ඊගාව චිත්තක්ෂණය මෙන්න මේ අරමුණේ තිබ්බොත් කෙලස් මේ අරමුණේ තිබුණොත් කෙලස් නැහැ කියලා ලයිස්තු කරලා තියෙනවා. ඉතින් ඒකෙදී අපි ඒක අහලා දැනගන්න ඕන. මගේ හිත මේ ඕනම අරමුණකට යන්න පුළුවන්. මගේ හිතේ තියෙන විශාල පරාසයක්. ඒ මුළු පරාසයෙම හිතට ගන්න බෑ. හිත ගන්නේ එයින් කොටහයි. අන්නේ කොටහ තෝරන්නේ මගේ පුරුදු. මගේ ඇබ්බැහි. මගේ ජම්මාන්තරගත අනුසය ධර්ම. එහෙම නැත්නම් උපනිශ්‍රේ සම්පatti කියලා කියන උපනිශ්‍රේ විපatti වෙන්න පුළුවන්. තොගයක් ඉස්සරහින් තියෙනවා. ඇහෙට රූප ගලාගෙන එනවා. කනට ශබ්ද ගලාගෙන එනවා. නාසයට ගඳ සුවඳ ගලාගෙන එනවා. දිවට රස නිතරම අපි දෙනවා. කයට පහස නලිය නලිය හදලා දෙනවා. හිතට ඊටිවිලි නමේ හය දොරකින් ගලාගෙන එන එකේ කොයි එකදටද හිත මෙහෙ වෙන්නේ? ඒක පිළිබඳව කිසිම කෙනෙකුට මොනම පාලනයක්වත් නැහැ. කාගේ න්‍යාය පත්‍රය අනුව දෙක වෙන්නේ කියලාවත් හිතන කොටත් බය හිතෙනවා. එimhe හිත උඟක් බය හිතෙන්නේ වීරයන්ට. පඬිතයන්ට මට හරගියයි කියලා හිතන අයට ඊ ගාව චිත්තක්ෂණේ මගේ හිත මොකක් අල්ලයිද කියලා. ඉතින් බුදුරජාන් වහන්සේ අපිට මේකට උපක්‍රමයක් කියනවා. ඒකත් මේ දීර්ඝ කාලින පරිශ්‍රණයක ප්‍රතිඵලයක්. ඇහැයි කනයි නාසයයි දිවයි කයයි මනසයි කියන හයම අරගෙන හිටියොත් වැඩියෙන්ම කෙලෙස් උපදවන්නේ ඇහි. අපි මේ සංසාරේ දවසක් පුරා ඇස් අරගෙන ඉන්නකොට වැඩියෙන්ම කෙලෙස් උපදින්නේ ඇහි. ඒක ඉන්නේ ඔක්කොම අධිපතිකම් කරගෙන. ඇහැ තියෙන්නේ මනුස්සයාගේ උඩම. ඒකෙන් බැලලා තමයි අපි ආරස්සාව සල්සගන්නේ. ඒකෙන් බැලලා තමයි සත්තු විදින්නේ, දඩයන් කරන්නේ, බත සරි කරගන්නේ. ඒ නිසා ඒක උඩම තියලා තියෙනවා. ඒ තිරසනාගෙත් වැඩි ලොකු ගතියක් තියෙනවා මේ දෙපා සතාවේ. ඇත්ත එක උඩම තියෙන. ඒ නිසා අපි නිටතරම ඇහැ වාගේ කියලා කියන උතුම් වස්තු වලට. අපි ඒක තමයි රැකගෙන ඒකෙන් බලාගෙන තමයි මේ ඔක්කොම ජීවිතේ ගැට ගන්න. ඉතින් කොයි වෙලාවක හරි මේක පේන්නේ නැතුව ගියාට පස්සේ ඕන නාකිත් අරිකට තෙයි කාටත් ওই ටික වෙයි කියලා ඕන වැටෙනවා වම තියෙන කොට දකුණ යනවා ඔයගේ වැඩ ටිකක් තියෙනවා මේ කට්ටියට මම හිතන් තේරෙනවා මටත් තේරෙනවා දැන් එතකොට පේනවා මේ ඇහැ නැති වුණා නම් ජීවිතේ ඉවරයි ඊට පස්සේ පුදුමාකාර නින්දකට වැටෙනවා හිටගෙන ඉන්නකොටත් නිින්ද ඔය ඥානපෝනික ස්වාමීන් වහන්සේ උංගක් බුද්දිස් පබ්ලිකේෂන් සොසයිටි එනතම් බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන සමිතිය ඇති කරලා වටිනා පොත් රාශියක් දීපු ස්වාමීන් වහන්සේ තමයි. අන්තිමට අපේ ලොකු සාංශික සම වයස් 80 ගාන පෙන්නට පස්සේ ඇස් ටික පේන්නේ නැහැ. කම්පියුටර් වැඩ කරන්න බෑ. පත්තරේ කියවන්න බෑ. පොත් කියවන්න බෑ. එතකොට මේ බිකු බෝධි ස්වාමීන් වහන්සේට කියනවලු හැන්දෑවට ඇවිල්ලා පත්‍රයක් හරි කියවන්න කියලා හිත අවදි කරගන්න. ඉතින් බුක්ක පොතේ පැහැදිලිව කියනවා මේ තමන්ගේ ගෝලයාට මම ඉන්නේ නිතරම නිදිමතේ. මොකද ඇහෙන් කුණු හarp පේන්නේ නැහනේ. කක් අහින්නේ නැහනේ ඇතුළට. තොරතුරු ඉන්නේ ඉතින් බුක්ක පොතේ ළඟ ඉඳලා කියවනකොට නිින්ද වැටෙනවා. ඊට පස්සේ කියනලු නම මේ ඇහෙන් බලලා කියනා වගේ නෙවෙයි අහගෙන ඉන්නකොට නිින්දට යන වැඩි. පස්සේ බුක්ක බෝධික ලියන්න පටන් ගත්තා. කිව්වා. මේ ඇත්ත එක නැති වුණාට පස්සේ අමතර ලෝකයක්. ඊට පස්සේ කන ඇහෙන්නේ නැතුව ගියොත් හැම කෙනා මට විරුද්ධව බයිනා වගේ තමයි පේන්නේ. කුමන්ත්‍රණ කරනවා. ඔක්කොමලා කුටු කුටු ගාන්නේ මට විරුද්ධව තමයි. ඉතින් දමන අනින්ද හිතනවා කියන දේ කියපියෝක ඇහෙන්න මේ මොනවද මට ඇහෙන්නේ නැතු කුටු ගන්න. කියන දේ කියනවා මේ නාකිච්චිට ඇහෙන්නේ මේ නාකියට ඇහෙන්නේ අනේ පොරොබ්බ ගහලා නෙවෙයි ඇහෙන්නේ එදාට ජීවිතේ දල්. ඉතින් ඕව ක්‍රමයෙන් ක්‍රමයෙන් අයින් වෙගෙන අයින් වෙගෙන යනවා. 40 දවස් අවුරුද්ද පෙරන දවසේ මම ලොකු සංසද කියලා වැන්දා. මම 10ට විතර කියලා කිව්වා ස්වාමීන් වහන්සේ මම මේ කියන්නේ හිටියේ අද මගේ උපන්දිනේ කියලා. වා කීයද නම වයස මං කව 40 කියලා. එහෙනම් ඉතින් ওই තියෙන ටික දැන් රැක ගන්න බලන්න ඔතනින් පල්ලෙහාට ඔක්කොම නැති වෙන එක තමයි වෙන්නේ කිව්වා. මට හිතුණා නාකයට නැති වුණාට මට නැති වෙන්නේ නැහැ කියලා මං හිතුවා මට කොහොමඩක්වත් ඒ වැඩි කාලයක් තියෙයි කියලා ලොකු සංසිකරේ නිකන් උපහාසාත්මකව hina වුණා මං ඒ වෙලාවේ. දැනෙන්නේ නැති වෙන්නේ. ওই ලොකු සංසිත එහෙම වුණාට මට එහෙම වෙන්නේ නැහැ ඕන්න බුරුමි ගියාට පස්සේ ඇස් දෙක නොපෙනී යනවා මං කාටවත් කියන්නෙත් නැහැ. කණ්ණාඩි දාන්නෙත් නැහැ. ඊතරම් මේ මේ යන්න බෑනේ. ඕම තමයි හිටියේ. ඉතින් බුදුරජාණන් වහන්සේ අහනවා බුදුරජාණන් වහන්සේ අපට දෙනවා යෝජනාවක් මේ හිත නෝබන් අකුසල් නොයිපදින් පිස්ස ඇස් දෙක වහගෙන ඉන්න එකඟද කියලා. ශික්ෂාවක් විදියට. ඉතින් ඝාටක බුදුහාමර කියන්නේ බෑ ඇස් දෙක වහපන් කියලා. මොකද මේ පින් කරලා ලැබුව ඇස් දෙක මේකෙන් තමයි හුඟක් තොරතුරු එන්නේ. වහන්න කියන්නේ කැමැතිද පරේෂණ මට්ටමකින් ඇස් දෙක වහගෙන ඉන්න. ඉතින් ඒ නිසා ඇත්තක වහගෙන ඉඳගෙන ඉන්නවනම් අපි කියන්නේ භාවනා කරනවා කියලා. ඒ තරම් අපිට මතයක් ඇති වෙලා තියෙනවා ලෝකේ. එහෙම නැත්නම් භාවනා කරනවා ගැන ඇද්දක වහගෙන ඉඳගෙන ඉන්නවා කියන මතයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒ ඇද්දක වහන්නේ මේ ලස්සන දේවල් පේන මෙච්චර ඇද්දකක් හොඳට තියෙන කෙනාට ලැබිච්ච මේ පින නැති කරන්න නෙවෙයි පරිේශන මට්ටමකින් ඇද්දක වහලා බලන්නේ කියන. ඒකල සද්ද ඇහෙන්නේ නැත්ැනකට යන්න කියන. මොකද ඇද්දක වහන්න පුළුවන් වුණාට කන වහන්න බෑ. ලෝකේ ඉන්න කිසිම සතෙකුගේ කන වහන්න බෑ වෙනකොට පුළුවන් වහෙන් ඇහෙන්නේ නැත්නම් කරන්න. නාසයට ගඳ සුවඳ නැත්නම්කට යන්න කියනවා. ඔටුවට විතරක් නාසය වහන්න පුළුවන් අනික සතුන්ව වහන්න බෑ. ඒ නිසා ගඳ සුවඳ නැත්නම්කට යන්න කියනවා. දිවට කිසිම රසයක් දෙන්න එපයි කියනවා. රසමසවලු දෙන්න එපා. කය හොල්ලන්නේ නැතුව කියන්නේ කය තියෙනවා අනිච්ඡානුක පේශීන් මායසිකේ මාර්ගෙන් සිදුවෙන හෘද ස්පන්දනය ස්නායු නැත්තම් අනික් වැඩ ටික වෙන්න අරිනවා කොල්ලන් නැතුව ඉන්න කියනවා. ඊකල බලන්න කියනවා දැන් ඊගාට මතුවෙන චිත්තක්ෂණය මොන වගේ වෙනවද කියලා. ඇහැට රූප නැහැ, කනට ශබ්ද නැහැ, ගන්ධ රස පහස නැහැ. ඒක දිහා හොඳට බලන ඉන්නවා. බලනකොට ශබ්ද නැතුවම නෙවෙයි, හැබැයි ඉතින් මට ආමන්ත්‍රණය කරන ශබ්ද නෙවෙයිනේ. වේදනා කයේ නැතුවම නෙවෙයි, නමුත් ඒක ඉතින් දරා ගන්න බැරිව නෙවෙයිනේ. මෙන්න මේක දිහා බලලා කතා කරුවොත් කවුරු හරි මොකක්දයි වෙන්නේ කියලා ඇත් දෙක වහගෙන සද්ද නැත්ැනකට ගිහිල්ලා ගන්ධ රස පහස අබිරමණය කරන්නේ නැතුව මොකද්ද වෙන්නේ කියලා කිසිම කෙනෙකුට කවමදාකවත් කියන්න බෑ. ඒ තරමට මේක ගැඹුරුයි. හේතු දෙකක් නිසා එකක් හරි බයයි ඇස් දෙක වහගන්න. පර්ස් එක උස්සයි කියලා. හැම කෙනා මේක මඩිසලි ගහගෙන ඉන්නේ. යන ඕන දණක අරගෙන යනවනේ. ගැටේ කැපුවොත් හරියට ඉන්නව ගැට කපන කට්ටිය භාවනා මැදස්ථානවල. අපි උඩහට ගිහලා එක්කෙනේ රුපියල් 15000ක් විතර උසන කියලා තියුණා. හැම කාමරෙටම ගිහලා කිව්වනේ ටැප් හදන්න ආවේ කියලා. ඉතින් එක්කෙනෙක් ගිහිල්ලා වෙන්නලා තිබුණා කාමර. ඔක්කොම කාමර සූද්ධ කරන ගිහිල්ලා තිබුණා. මේ අපි ඔක්කොම භාවනා කරන වෙලාව මිනිහා ටැප් හදලා. ඉතින් ඒ වගේ මිනිස්සුන්ට ඉතින් ඇත් දෙක අරගෙන ඉන්න අමාරුවත් වහගෙන ඉන්න අමාරු නිසා උඟ දෙනකොට ඇත් දෙක වහගන්න බයයි අර පව් මතක් වෙනවා. හරියට අපරාධකාරයෙක් කරුවල කාමරට දාලා ඇත් දෙක වහගෙන ඉන්න වෙන ඇත් දෙක අරගෙන ඉත කරුවට පේන්නේ නැහනේ. ඌට ලේ බඩ යනවා, බඩ බොක ගොරවනවා, මරනවා. දවස් 7 යනකොට වැලි ගෝණියක් වගේලු ඇදලා ගන්න ඕන ඔය නවරියන් කියයි යකඩයා කියයි එළියේ. ඇතුළට දැම්මට පස්සේ ඕහො නවරියනත් නැහැ යකඩත් නැහැ. ඒ වගේ බයක් එනවා යෝගාවචරින්දත් එනවා. ගොඩනෙක් බය ඇත්තේ වහගෙන. දෙක ඒ එන අත්දැකීම භාෂාවට දාන්න බෑ. කිසිම භාෂාවකට දාන්න බෑ. මම වෙමි කියන හැඟීම ඇත්තක වහගෙන මෙහෙම ඉන්නකොට දාන්න බෑ. ඉතින් අපි ඔක්කොම ගොළු වෙනවා. අපේ භාෂාව අසරණ වෙනවා. හැබැයි මම මගේ සරුවච්චන් වහන්සේත් එක්ක ළඟ වාඩිලා භාවනා කරුවොත් සරුවච්චන් වහන්සේ තමන්ගේ කයට හිත දැම්මොත් ඒ විදිහටම තමයි මටත් තේරෙන්නේ. නිසා බුදුජන් වහන්සේ ආශ්‍රය කළ දැනගන්න ඕනේ නම් බුදුහාමරගේ හිත කොහොම ඇද්ද කියලා තමන්ගේ හිත රූප සද්ද ගන්ධ රස විශේෂයෙන් අයින් කළ හොඳට බලන ඉන්න ඒකට සාදර වෙන්න. මෙන්න මේක තමයි manussකම කියලා කියන්නේ. මෙච්චරයි manussකම තියෙන්නේ. ඒකට මොකක්වත් ඕනේ නැහැ. නමුත් අපි එක චිත්තක්ෂණයක්වත් දවසක manussකම නැහැ. එක්ක රූප බලමින් ඉන්නවා, එක්ක සද්ධාහමෙන් ඉන්නවා, එක්ක ගන්ධ රස පහස බලමින් ඉන්නවා, නැත්තම් නොලබවා ගැන හිතනවා, දැකපියක් ගැන තැවෙනවා. කිසිම වෙලාවක මේ පහම <coughs> නතර කරලා හිත ඒකට දාගෙන හිටියොත් අපි ඔක්කොම සමානයි. કોઈ තූත්තු කුඩියේ හිටියත් අපි අර ඒ වර්තමාන මොහොතේ හිත ගත්ත ගමන් සමානයි පැහැදිලි සාතිකයක් දෙන්න පුළුවන් කෙලස් නැහැ. නූපන්න කුසල් නොයිපදවා නතර කරා. ඉතින් අපි ඉස්ලාම සතිපාසලට ගියත් භාවනා මධ්‍යස්ථානට ගියත් අපි ඉස්ලාම දෙන්නේ කමටහන උන්තුවට පట్టල වාඩි වෙන්න බය නැති තැනකට යන්න බුදුන් පහනක් පූජා කරන්න හිත පිරිසුදු කරගන්න එහෙම තැනක වාඩිලා හොඳට මම දැන් මෙතන වාඩිලා මොනවද වෙන්නේ බලන්න බෑ පුබ්බේච කත පුඤ්ඤතා නැත්තම් අත්ත සම්මා පණිදි නැත්තම් පතිරූපදේශ වාස නැත්තම් තමන්ට තමන් දිහා මේ පහසුවෙන් වාඩිලා බලන්න බෑ අත්ත සම්මා පණිදිස පුබ්බේජ කත පුඤ්ඤතා ඒ ධර්මතාවලට කියනවා ධර්ම પરම්පරා කියලා. ඒ ටික තියෙනවා නම් පෙරකල පින් තියෙනවා පතිරූපදේශ වාසයක ඉන්නවා එල්ලයක් තියෙනවා මම මේ හදන්න හදන්නේ මිච්ඡා වායාමයේ අයින් කරලා සම්මා වායාමයේ ගන්න කියන අත්ත සම්මා පණිදිහක් තියෙනවා හොඳ සම්‍යක් ප්‍රණිතියක් තියෙනවා. මට ලාභ ලැබේවා, සල්ලි ලැබේවා, අරක වේවා මේක වේවා නෙවෙයි. අන්න ඔය තියලා එක චිත්තක්ෂණයක් ඉන්න පුළුවන් වුණොත් එයාට තියෙනවා මේක දැනගන්න අකාලිකවමයි දැනෙන්නේ. කරන යනකොටම හිත තියෙනකොටම දැනෙන. ආයක මේ විභාගෙලියට ප්‍රශ්න පත්‍රය උත්බලලා ප්‍රතිඵල එනකන් දෙයක් නැහැ. ඒක ඒකට හිත යොමුලා දෙන උත්තරෙන් එක පාරට කියන්න පුළුවන් දීප උපදේශ ලැබිලා තියෙනවද ක්‍රියාවත් කරලා තියෙනවද උපදේශ නැවත පසුප්‍රතිචාර දෙනවද කියන එක ඉච්චර කල්යන්නේ නැහැ. ඒක විනාඩි 5ක ප්‍රයත්නයකින් කරතයි. මේ සාමාන්‍ය හිතන්න අවුරුදු 6 ළමයි ටිකක් ඉන්න කියලා පන්ති කාමරයක එක්ක මොන්ටිසෝරි ගිහිල්ලා ආවල පළවෙනි පන්තියේ විනාඩි 5යි යන්නේ. ඕගොල්ලන්ට අපි පොඩි පරීක්ෂණයක් කරන්න හදනවා. පට්ට ගන්නකොට උත්තර දෙනවා. ඒ ළමයිගේ භාෂාවෙන්, ඒ ළමයිගේ ඒ ඒ කියන බහ තෝරනවා ළමයි. අන්න ඉතින්ද තේරෙන පටන් අර ගන්නවා අපිට නෝපන්න අකුසසහිත චිත්තක්ෂණයකට කෙනෙක්ව හඳුන්ලා දෙන්න අමාරු නෑ. හැබැයි මේක sannivedane වෙන්නේ. දැන් මේ අද අපි වැඩමුළු දවස් හතර පහක් කියලා ගියත් එක් සමහර කට්ටියන ඕකවත් තේරෙලා නැහැ මුළු උපදේශවත් ලැබෙන්නේ නැහැ අනේ ස්වාමීන් වහන්සේ ඉතින් භාවනා දවස් හතර නම් ඉවරයි ගෙදර ගිහිල්ලා හරි භාවනා කරන්න කමටහනක් දෙන්න බැරිද කියලා අහනවා මේ භාවනා කරන්නේ මේකයි මෙන්න මෙතෙන්ට යන්නේ කියන එක දන්නේ ඒ මොකද හේතුව සමහර විටක මෙයාට ওই කියන කමටහන තේරිලා නැහැ. එහෙම නැත්නම් අර කියන පුබ්බේජකත පුඤ්ඤත අත්ත සම්මාපණෙදී ආ ප්‍රතිરૂපදේශ වාසි ලැබිලා නැහැ. අවුරුදු 19 අවුරුදු 19 ළමයි 29 දෙනෙක් තියලා අපි අම්බුලාවේදී දවස් 3ක වැඩ පිළිවෙලක් තිබ්බා. මම එදා තමයි දැක්කේ ඉස්ලාම තාඩ මේ කොල්ලෝ කොල්ලෝ අතල්ලාගෙන කතා කර කර ඉන්නවා කෙල්ලන්ට වැඩි. කෙල්ලෝ සාමාන්‍යයෙන් අතල්ලාගෙන කතා ඉන්නවා මම දැකලා තියෙනවා. බැනලා තියෙනවා. එදා මම දැක්ක කොල්ලෝ විතරක් පුදුමයි එදා. කොහොම හරි සංවිධානය කරපෙක් නැකෝ අනේ සංස බණින්න එපා. ඔබ මාරුවෙන් ගත්තේ එක කෙල්ලක් හොඳටම බැන්න තුන්වෙනි දවසේ ඔබanse ඔච්චර කියන එක කෙලින් කිව්වනම් ඉවරනේ පළවෙනි දවසේ තිබ්බනට අදනේ දන්නේ අපි මේ මොකද්ද කරන්න ඕනේ කියලා. බණක් දීලා කමටහන සුද්ධ කරලා දැනුයි දන්නේ. ඊට පස්සේ මං කිව්වා අනේ දරුවා උඹ කියනවනේ උඹ කොහොමද කියන්නේ කියලා කියපන් කියලා. තුන්වෙනි දවසේ නෝ කෙලින්ම ඒ කියන්නේ කොහොමද කියලා. මෙන්න මේ ටික කිව්වනම් ඇතිකෝ. මම අනේ කරුණා කළා මට ඒක ලියලා දීපන් මාත් තුන් දවසකින් හරි දුන්නා ලොකු දෙයක් කියලා මං හිතාන ඉන්නේ. උඹට පුළුවන් නම් මේක පැයෙන් දෙකෙන් දෙන්න ඒක තමයි මට අවශ්‍ය කරන දේ. ඊපස්සේ බන්නකොට සංවිධානය කරන එක නගිම දුව. කෙල්ල අල්ලගත්තා මං. එදාට නම් හිතනවා චකේ මේක නම් කරන්න තියෙන උච්චර කල් යනවද ඕකට මේ කිය sannivedane වෙන්නේ නැහැ. බය වෙන්න එපා. ඒක තමයි මිච්ඡා දිට්ඨි. දෘෂ්ටිය වැරදි, සංකල්ප වැරදි, වචන වැරදි, ක්‍රියා වැරදි, ජීවන රටා වැරදි නම් මේ සම්මා වායාමයේ කියන්නේ මොකද්ද කියලා කිව්වට වැටෙන්නේ ඒකට ගැන කවදාකවත් පශ්චාත්තාප වෙන්න එපා. ඒ හැටි. ඒ හැටි ඒකද වෙහෙස නොබලා තනින් කිරි දෙන අම්මා කෙනෙක් වගේ බහතෝරන දෙමව්පිය වගේ අරගම නැවත නැවත කියන්නේ. සමහරව අල්ලනවා සමහරව අල්ලන්නේ ඉතින් කාට හරි හිතුව මේ මුළු සබේ ඔක්කොටම තේරුණායි කියලා මේ නෝපන්න අකුසල් නොයිපදවීම පිණිසමම චන්දං ජනේති කැමැත්තක් ඇති කරා. වායමති පොඩි උත්සාහයක් දාලා බැලුවා. විරියන් ආරබති. මම උත්සාහ කරන්නේ නැත් එක දිගටම බහගෙන ඉන්න සද්ද නාහින්ද ගන්ධ රස පහස නැසුව වෑයමක් ගන්න. චන්චන් ජනිති වායමති විරියන් ආය චිත්තම් පක් ගන්න ආදීට පස්සේ කියන යකෝ මේක නැතුව ඉන්නම බැරිද? රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා නැතුව ඉන්න බැරිද මේ මොන වගුලක්ද කියලා අර දත කාගෙන යන්න හිතෙනවා අර පීවර හතර පෙන්නාට පස්සේ චන්චන් ජනිති වායමති විරියන් ආරවේ චිත්තම් පක් ගන්න ආදී ඊට පස්සේ තමයි පදන් වීර්ය දාන්නේ අඩු ගන්න එක චිත්තක්ෂණයක් පැයක් ඇතුළත නූපන්නවතල් නොයිපොදවත් යන්නේ මගේ හිත වර්තමාන මොහොතේ මම ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉතින් මේක කවදා හරි හිතමු වැඩපොඬුව සාර්ථක වීම නිසා හැම කෙනාටම හම්බුනායි කියලා නැත්නම් කාට හරි ඉඳගෙන ඉඳගෙන චිත්තක්ෂණය ගන්න පුළුවන් උනායි කියලා. ඌට ශාසනය කියන්නේ. බෙර ගැහුවට, දවුල් ගැහුවට, බෝධි පූජා දුන්නාට වෙන එකක් නෙවෙයි. ඒක මේ බාහිර දේ. මේක ඇතුළතින් දන්නවා මගේ හිත අසවල් තැන තිබ්බේ. කියාගන්න බැරි එක වෙනම කතාවක්. ඒක කරාගත්තට පස්සේ ඒ කෙනා කවදාවත් ඔක වාර්තා කරන්නේ නැහැ. ඒ කෙනාට තේරෙන්නේ මේ ලෝකේ කරපු ප්‍රධානම කුසලය හොඳම කුසලයද සිද්ධ වුණා කියලා තේරෙන්නේ. අර තේන්නේ මහා පාළු තැනකට හිත ගියා. හරිම කම්මැලි, බයයි, අසරණයි, මුකුදෝ වුණා කියලා ඒක තමන්ට වෙච්ච පාඩුවක් විදිහට තමයි හුඟ දෙනා සලකන්නේ. ඒකට හේතු තමයි අර අත්ත සම්මා පණිදි නෑ, පුබ්බේච කත පුඤ්ඤතා නෑ, පචිරූප දේශ වාසේ නෑ. ඉතින් ඒක කියලා කියලා හදලා මේ කෙනා ඒ කතා කරවගෙන බහතෝරගෙන ඔන්න ඔතෙන්න යන්න පුළුවන් අයිතිවාසිකම තමයි මානව අයිතිවාසිකම කියන්නේ. ඔබට ඒක තියෙන උප්පත්තියේ ඉඳලා. දැන් තමයි ඔක තේරුනේ. අපි දෙන්නම එකතු වෙලා සාසනික වශයෙන් අපි givis ගමුද ඔක තව එක චිත්තක්ෂණයකට ගන්න. නූපන් අකුසල් හදාගත්ත මේ හිත අඳුනාගත්තා නම් ඔක එක දිගට පවත්තන්න. එන්ට මේ උපයා ගන්නා ලද්ද අරසා කරන්න. අපි ළඟ තියෙන හැම දක්ෂකමක්ම අපිට අවාසිතී තියෙනවා. අපේ තියෙන පුළුවන්කාරකම්, මාන්නක්කාරකම්, අපේ තියෙන සක්කාය දිට්ඨි සියල්ලම ඊගාව චිත්තක්ෂණයේ මේක පැවැත්වීමට බාධාව හිටිනවා. ඒ නිසා අපි අමාරුම උපයාගත්ත යමක් තියෙනවා නම් ඒ හැම දෙෙම මේ අහිංසකකමට ඊගාව චිත්තක්ෂණයේ මේක පවත්වන්න බාධායි. ඉතින් යාට හිතෙනවා යකෝ මේ ඔක්කොම හම්බ කරගත්ත දේ පැත්තක දාලා මේ මොකක්වත්ම නැති චිත්තක්ෂණේ උපේනවද නැත්නම් ඔන්න ඔක අල්ලල් විසුකොල දාලා ආපහු ගෙදර ගිහිල්ලා රැයට කාලා බුදිනවද කියන ප්‍රශ්න තියෙනවා. ඒ දෙකෙන් ඔය රැයට කාලා බුදින එක ටිකක් ලේසි වගේ පේනවා. මේ මේ මේකම උපයාගෙන ඉන්නවට. ඒ දෙකට කාටවත් දොස් කියන්න යන්න එපා. ප්‍රශ්නකුත් නැහැ. ඉතින් ඒ නිසා ඒ විදිහට උපයා ගන්නාලද අකුසලයෙන් තොර පාපෙන් තොර ඒ චිත්තක්ෂණය ශක්විති රජකමට වැඩිය වටිනවා මුළු ජීවිතේම කරපු වටිනාම පින්කම කියලා බෞද්ධය අදහන්නේ නැහනේ බෞද්ධයට පින්කම් කියලා වෙනම જાතියක් තියෙනවා ඒකට බටහිර මිනිස්සු hina වෙනවා මේ බෞද්ධයාට බුරුම් භාෂාවෙන් බෝ කියලා කියනවා මෙහි පින්කම් කියලා જાතියක් තියෙනවා හැම කෙනාගම ලයිස්තු ගත වෙලා ඉවරයි දවස් ටික පින්කම් රාශියකට හැබැයි මෙතන කරන්නේ යමක් නොකර සිටීම පුළුවන් වෙයිද මේ යමක් නොකර සිටීමෙන් මේ උප්පරීම කුසලයේ සිද්ධ වෙනවා කියන්නේ තේරෙන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. නමුත් මේක තමයි සරුවචාන්සේ සබ්බ පාපත්තාකරණං කියලා පළවෙනියෙන්ම දේශනා කරන. ඒක බුදු බුදුහාමුදුරන්ගේ උපදේශයන්නේ සියලු බුදුරණන් වහන්සේලාගේ උපදේශය. සබ්බ පාපත්තාකරණ. ඇහෙන් රූප බලන්නේ නැහැ, කනින් ශබ්ද අහන්නේ නැහැ, ගන්ධ රස පහස නැහැ. මම මේ බව දන්නවා. මගේ හිත තියෙන්නේ දැන් කෙලෙස් නැති තැනක. ඉතින් මේකට සමාහට විතික ත්‍රිපිටකය දැනගෙන ඉන්න එක ලාභ වෙන්න ඉඩ තියෙනවා. මේකට සමාහටක අරණ්‍යයකට පැවිදිලා මහණිලා ඉන්න එක ලාභ වෙන්න ඉඩ තියෙනවා. මේකට සමහර විටක ශිල්පද සියල්ලම දැනගෙන රැකගෙන ඉන්න එක වාසි වෙන්න ඉඩ තියෙනවා. නමුත් එකක්වත් අදාළ නැහැ. කලියුත්තේ මේක කියලා දන්නවනේ ඔය මොකක්වත් නැතුව කරන්න පුළුවන්. එහෙම තමයි බුදුරජාණන්සේ අඟුලිමාල අල්ලන්නේ. එහෙම තමයි බුදුරජාණන්සේ පටාචාරාව අල්ලන්නේ. එහෙම තමයි බුදුරජාණන්සේ කිසాగෝතිමව අල්ලන්නේ. එක චිත්තක්ෂණයයි යන්නේ. ඔක්කොම හිතේ තියෙන දේවල් ඔක්කොම අතහැරලා මේ මේකට වරෙන් කිව්වම ගන්න පුළුවන්. ඒ ඒ දෙක ඒ ඒ එන කෙනා අල්ලනවා බුදුජානන්සේ තේරෙනවා ඇල්ලුවයි කියලා. එතකොට ඉතින් හරියට ප්ලග් කරගත්තා වගේ ඊට පස්සේ කනෙක්ට් වෙනවා කියලා කියන්නේ සම්බන්ධතාවය එන්න පටන් ගන්නවා. ඊට පස්සේ කියනවා මේ අනුපන්නානං පාපකානං අකුසලානං ධම්මානං නෝපාදාය. එතකොට තේරෙන්න පටන් ගන්නවා මේක ටික වෙලාවක් කරගෙන යනකොට මේ රූප ශබ්ද ගන්ධ රස වලට දාන්න නැතුව මේක හරියට හරක දිගේලි කරන්නේ නැතුව කණුව ටික කර්මුල තියලා ගැට ගහලා කන්න දෙනකට යනකොට තේරෙන්න පටන් ගන්නවා ඇතුළතින් එනවා කම්මැලිකමක් නීරසකමක් එපා වෙන ගතියක් කූඩල්ල කොට්ටේ උඩ තිබ්බා වගේ ඉතින් හුඟ දෙනෙක් හිතන්නේ මේක මේ තමන්ගේ පාපයක්, සතිය නැති ගතියක්, සීල නැති ගතියක් අනම්මනම් කියලා හිතන්නේ. නමුත් අර පාප හිතිවිලි නැතුව ටික වේලාවක් ඉන්න ගියාම හරි පුදුමාකාර වෙහෙස කරගතියක් එන්න පටන් ගන්නවා. එව්වා එහෙම එන ගතිය ධර්මයේ විස්තර කරන්නේ මේ වෙලාවේ කරන අකුසල් වලට එන ප්‍රතිඵල නෙමෙයි පෙර කරන ලද අකුසල් වල යට තියෙන දේවල් අනුසේ වශයෙන් තියෙන දේවල් ඇබ්බැහි නිසා එව්වා ගොජ දාන. නිකම් කුරුලාවක සර්ව ටික එළියට එනවා වගේ. ඉතින් කවුරුවත් හිතන්නේ හැම කෙනා හිතන්නේ මම මේ භාවනා කරන එකට බාධාවක් එනවා. කවුරු හරි කහිනවා ඇහෙනවා. නැත්නම් වහිනවා වගේ තේරෙනවා. මොකක් හරි එකක් ඇවිල්ලා බාධා වෙනකොට එයාට හිතන දුකේ විතර මෙච්චර බලනකො මෙච්චර දුර අවිල්ලා තියෙදි මේ අම්මන්ඩියක් ඇවිල්ලා කහින්න පටන් අරගත්තා. මුන්ට බැරිද කහින්න නැතුව ඉන්න මේ යන්දම් මම මේ භාවනා පටන් ගන්නකොට ඕම් පටන් අර ගන්නවා. එක්ක වැස්සක් යනවා, එක්ක කැස්සක් යනවා, එක්ක මැස්සෙක් යනවා කියලා ඉතින් එයාට තේරෙන්නේම මගේ වැඩේට බාධා වෙලායි කියලා. කවදාකවත් හිතෙන්නේ මම ඔයිටි ඉස්සල් මැස්සෙක් කියලා ඉන්න ඇති කියලා. එහෙනම් තමයි මම අනින් භාවනා කරනකොට කහින්න ඇති කියලා හිතෙන්නේ නැහැ. ඉතින් අන්න එහෙම එනකොට අර පෙර කළ අකුසල කර්ම නිසා ඒ වෙලාවේදී ඝර්ෂණයක් නුරුස්නා ගතියක් අනුන්ට දොස් දෙන ගතියක් තමන්ගේ පාපතර ගතිය කල්පනා වෙන වගේ මොනවද හිතිලි වගේක් එනවා. ඇත්තටම කියනවා නම් ඒ විදිහට අර වීරියෙන් හිත කෙලස් නැති තැනක යන්තම් පట్టල කරගත්තට පස්සේ ඒ වුණත් ඇතුලේ තාම නිකන් කොස්සක් තියෙනවා. ඇතුලේ තාම පීරි ගෑමක් තියෙනවා. ඇතුලේ තාම නිකන් වෙහෙස කරගතියක් තියෙනවා. ඒ දේ ඒ කියන්නේ විවේකීව ඉන්නකොට තමයි දැනෙන්නේ වෙහෙස නැති කිරීම වීර්යයෙන් කරන දෙයක් නෙවෙයි කියලා කියන්නේ ඒක සතියෙන් කරන්න තියෙන දෙයක්. සතියෙන් ඒ දේ කරන්න පරිසරය සකස් කරලා දෙන්නේ වීර්යය තමයි. වීර්යෙන් අපි කරන්නේ අර පිටින් එන සද්ද ගන්ධ රස ස්පර්ශ නතර කරලා ස්විච් ආවෙන් ඇස් දෙක වහගෙන ස්විච්චාමේ සද්ද නැතුව ඉන්නකොට ටික වෙලාවක් යන්න ඕන එක ඉන්න. ආහන විවේකිනකොට තේනවා මේක ඇතුලේ මොකද්ද නිකන් බත් එකට ලුණු මදි වුණා වගේ එකක්. එහෙම නැත්නම් මේ කුෂ්ඨ රෝගයක් ඇවිල්ලා වගේ එකක්. එහෙම නැත්නම් මොකද්ද නිකන් උඩත් කටු බිමත් කටු සයිස් එකට එනවා. ආන්න ඒක එනකොටත් එයා කවදාකවත් හිතන්නේ මේක වාර්තාගත කළ යුත්තක් කියලා. මම කොහොම හරි ප්‍රයත්න කරලා හිත ගත්තා. ඒක ඇත්ත. හිත තියෙන්නේ බොහොම විවේක තැනක තමයි. නමුත් ඒක ඉන්නකොට මොකද්දෝ දරතයක්, මොකද්දෝ පරිලාහයක්, මොකද්දෝ දැවිල්ලක්, මොකද්දෝ තැවිල්ලක් එනවා. වෙහෙස කරගතියක් එනවා. එයා හිතන්නේ වැරදිල්ලක් කියලා. නේ මේක තමයි සංසාරේ කියන්නේ. අන්නේ ගතිය විද්‍යාඥයෙක් නව නිෂ්පාදනයක් දැකලා හොයාගෙන වාර්තා කරන්න ආසේ ගුරුවරට වාර්තා කරන්න හිතෙන්නේම නැහැ. ඒක තමයි ඒක ලස්සනම කෑල්ල. කවදා හරි හිතුණා නම් ඒ ගුරුවරයා කමඨාන් සුද්ධ කළ දීපු නිසා වෙච්ච වැඩක්. එදාට යා බොහොම සන්තෝෂෙන් කියනවා මම මට මෙච්චර වෙලා විනාඩි ගාණක් හුස්ම රැලි ගාණක් යන්න පුළුවන්. එimhe යනකොට මේක ඇතුලේ තියෙන මොකද්දෝ දර්ථයක්. මොකද්දෝ පරිලාහයක්. මොකද්දෝ පීරිගෑමක්. මොකද්දෝ කන්දොස් කිරියාවක් ඇතුලේ තියෙනවා. මේ මේ වාතයක්, කරදරයක්, කංකරච්චලයක් අරියාදුවක් නෙවෙයි මේක දිහා බලලා මේ මොකද්ද කියලා වාර්තා කරන්න පුළුවන් නම් කියන්න පුළුවන් එයා බොහෝම විදුහුරු මනසක් ඇති කෙනෙක් මේ දකින්න දේවල් අනුන්ගේ දෙයක් වගේ බලලා වාර්තා කරනවා එතෙන්ද ගන්න අමාරුයි වැඩමුළුවකදී පළවෙනි එක කොහොම හරි තටමල අල්ලලා දෙන්න පුළුවන් මොනක්වත් නැතුව නිකන් එනකොට උඹේ හිතට මොනවද වැටහෙන්නේ කිසිම ගමනක් නැතුව නිකන් එහාටයි මෙහාට ඇවිදිනකොට දැන් කොහොමද දන්නේ මං ඉඳගෙන නෙවෙයි ඇවිදිනවා කියලා හොඳට දවසේ දත් මදින වෙලාවේදී දත් මදිනක 100%ක් කරනකොට කොහොමද ඔබ දන්නේ දැන් බත් කනවා නෙවෙයි කියලා සක්මන් කරනවා නෙවෙයි කියලා ඉඳගෙන නෙවෙයි කොහොමද දත් මදින බව දන්නේ කියලා ඒ වැඩේට යොමු කරවන්න පුළුවන් හරියට සෙල්ලම් බඩුවත් එක සෙල්ලම් කරන්න කැමති පොඩි දරුවෙකුට අලුත් සෙල්ලම් බඩුවක් දුන්නොත් එයා ඒ සෙල්ලම් බඩුවත් එක්ක ගොඩාක් කල් සෙල්ලම් කරනවා පන්න සෙල්ලම් බඩුත් අයින් කරනවා අම්මා තාත්තත් අයින් කරනවා. ඒ වගේ එක එක උපක්‍රම තියෙනවා එක එකනාව හරියට අරමුණට ගෙනත් දානවා. අපි උකට මේ සතිපාසලේදී අපි එකට සති ක්‍රීඩා කියලා අසීමිත ප්‍රදේශයක් හොයලා තිනවා වාර්තා කරලා තිනවා ළමයි අපි කොහොමද මේ මොහොතට බඳන්නේ කියලා. පොඩි ළමයි බඳින එක ටික අමාරුයි. ආයෙ උනාට හරි පුදුම හිතෙනවා පුළුවන් කියනකොට. ආනෙම ගියාට පස්සේ ඒක පළවෙනි සැරේ ලබනකොට ලොකු සතුටක් එනවා. හරි. දැන් නම් හිත පිසුදු කරගත්ත චිත්තක්ෂණයකට. මේ චිත්තක්ෂණයේ දෙගට යනකොට ඒක ඇතුලෙන් එනවා පරිලාහයක්. ඒක ඇතුළේ වෙනවා දරතයක්. ඒක ඇතුළේ වෙනවා දැවිලි තැවිලි. ඒක ඇතුළේ වෙනවා අසහනයක්. අන්නේ අසහනයට ගුරුවරගේ පැත්ත අරන බුදුහාමුදුරන්ගේ පැත්ත අරන වාර්තා කරනවා වෙනුවට අපි මාරපාක්ෂික වෙලා මේක මගේ කර්මේ එහෙනම් කැහපු එකාගේ තියෙන දෝෂේ එහෙනම් සිල් නැති වෙලා එහෙම නැත්නම් සතිය නැති වෙලයි කියලා මේකට පුද්ගලික කරුණු හොයන්න යන්න පටන් ගන්නවා. මේක තමන්ගේ අර්ථකතන දෙන්න පටන් අර ගන්නවා. හරි අමාරුයි කොට දාන්න. මොකද ඒත් එක්කල් කෙරුවේ එහෙම තමයි. මේ කවුරු හරි මට වැරද්දක් වුණා නම් ඒක අල්ලපු ගෙද පරට්ටිගේ වැරද්ද. වෙන මොකක්වත්ම නෙමෙයි. සියලු සත්වයන් දුක්ෙත්තා නිරෝගීත්වා සෝවත්තා අල්ලපු ගෙද පරට්ටි ඇර. ඕනේ භාවනා කරන්න දවස. මොකද ඒකේ තමයි හැමදාම හුණියම් කරන්නේ. ඒක ඉතින් ඒ නිසා අල්ලපු අල්ලපු ගෙදරට බැනගෙන ඉන්න එකනේ කරන්නේ. ඉතින් හිතට භාවනා කරනකොට වෙහසක් ආවත් අපි කවුරු හරි හොයාගන්නව කොනේ ඉන්න බණ්ඩියේ ඌට එන ඇනින් එක තමයි කරන්නේ. මේ මගේ කර්මේ එමෙතන මගේ මේ පරණ මේ කර්ම ශක්තිය කියලා කද්දාකවත් හිතෙන්නේ නැහැ. මම සුද්ධවන්තයෙක් කියලා තමයි හිතෙන්නේ. ඉතින් එතන අහිංසකව ඍජුව මම මේ තරම් ලස්සනට අරමුණේ හිත පවත්වාගෙන යනකොටත් ඒත් දර්ථයක් දැනෙන. ඒත් පටලහයක් දැනෙන. උඟාක් වෙලාට ඒක දැනෙන්නේ කම්මැලි කරවන, නීරස කරවන, නිදිමත කරවන, දියාරු කරවන, බය කරවන, අසරණ කරන ගතිය. ඒ පොදියටම කියනවා කෙලස් කියලා. ඒ පොඩි අයිති බුදුහාමුදුරන්. ඒ පොඩි අයිති ශාසනයට ඕගොල්ලන්ට නෙවෙයි. ඕගොල්ලෝ කරන්න තියෙන එක හරියට වාර්තා කරන එකයි. මට මෙහෙම කරනවා මන්නේ මෙහෙම වැටුණා. ඉතින් ඒක එළියට ගන්නවයි කියන එක නිකන් හරියට මේ ඌණියමක් කපලා ඌණියම එළියට ගන්නවා. කිසිම කෙනෙකුට ඒක වාර්තා කරන්න බෑ. ඉතින් ඒක කරන්න වෙන්නේ සතියේ. ඒ නිසා සතියට කියනවා choiceless awareness. එහෙම නැත්නම් evenly suspended attention. එහෙම නැත්නම් non reaction. මේක බලාගෙන ඉන්න මගේ නෙවෙයි වාගේ. හරියට උසාවියේ නඩුව යනකොට නඩුකාරයා පැත්තක් ගන්න යන්න නරකයි. මේ පැත්තට චෝදනා වෙනකොට ඒක සටහන් කරගන්න. ඊට පස්සේ අනිත් පැත්ත අවස්ථ දෙන කතා කරන්න. ඔහොමම මේ ඇතුළේ තියෙන මේ චෝදනාව, ඇතුළේ තියෙන මේ දරතය, ඇතුළේ තියෙන පරිලාය මම විනිශ්චයකාරය වෙන්න යන්න එපා. විනිශ්චයකාරය වුණොත් අනිවාර්යයෙන්ම වැරදි විනිශ්චයක් එනවා සංසාරේ. විනිශ්චය නොකර ඕකටම නඩු ඇහෙන්න අරින එක සාක්කිය ඇහෙන්න අරින එක දෙපැත්තටම ඇවිල්ලා කාරණා කාරණා කියන්න අරින එක ඒක එච්චර ලස්සන ජීවිතයක් ඇත්තේ නැහැ. අපි මොන තරම් දෙයක් වෙච්චාම පක්ෂග්‍රාහීද පූර්ව නිගමන සහිතද ඒක මනිනවද මැනලිවල ඒකම සාතික කරන බොරු එකක් කියපු බොරුව 100ක් හමාරක් බොරු දිගට කියන කවුරු හරි ඇවිල්ලා කිව්වත් පොඩ්ඩක් හිටපන් කෑ ගහන තුක තව සැරයක් වෙන්න අර බෑ එහෙම කොහොමද කියලා මගේ ජීවිතේට අත දාන්න දෙන්න එපා මට තේරෙන්නේ නැද්ද මම බබෙද්ද? යෝම තමයි යන්නේ. ඉතින් අන්නේ එතෙන්න ගිහිල්ලත් මේ සතිය, එතකොට වීර්ය සංවරය කියලා නෙමෙයි කියන්නේ සති සංවරය කියලා ඉඳුරන් හසුරව ගන්න මේක ඒක වෙන්න අරින්න ආයසරයක්. ඒ වෙච්ච අමලය, ඒ වෙච්ච අබැග්ගිය, ඒ වෙච්ච කරදරේ ආයසරයක් හිත හොඳට විවේක කරලා හරියට කඹේ අඩියක් තියලා යන්න පුළුවන් වුණාට දෙක තුන යනකොට ඔන්න ඇදගෙන වැටෙනවා. කඹි මුලදී අඩියක් තියලා කඹේට කොට වෙන එක එච්චර අමාරු නෑ. නමුත් අඩියක් එහාට යනකොට ඔය බේර දෙන්නේ තියෙන සංගිලි පාලම. ඒ සංගිලි පාලමේ මේ ගොඩේදී නිකන් පාලමක වගේ තමයි තියෙන්නේ. පාලමේ මැදට යනකොට යනකොට හිතුවක්කාර කොල්ල පද්දනවා. පද්දපුවාම ඉතින් අර කෙල්ලෝ කීස් ගන්න චූස් ගන්න දුවනවා. ඉතින් හරි ආසයි කොල්ලෝ වැඩේ කරන්නේ. මුලදී නෑ. ඒ වගේ නම කෙලස් නැති හිතවිල්ල පටන් ගන්නකොට ප්‍රශ්නයක් නැහැ. ඒක දිගේ ටිකක් යන්න ඕනේ. අපි මේ සැරේ කඩුවෙලදී අතුරු බැඳලා දුන්නා. ඉතින් හොඳ කෙල්ලෝ කොල්ලෝ නැගලා එක එක රට රාජ්‍ය වලින් ඇවිල්ලා හිටියේ. දැන් බලනකොට හැඳ වෙනකොට එන වලියක් අම්මලාට පදින්න හිතිලා. අම්මෝ බේරන්න බෑ. කෙල්ලෝ නගිනකොට තරවට කරුණා නහින්න බෑ මං කිව්වේ නහින්න බෑ බෑ. අනේ උන් මොකක්වත් අහන්නේ වට පිට හිටියා කෙල්ලෝ කොල්ලෝ 300ක් විතර උන් අතුරුමයි පදින්නේ. ඉතින් මැදින් ඉඳලා කොල්ලේ කොල්ලනවා. ආ රෝන් පොල් පිට කඩාන වැටෙනවා වගේ පොල් ලිත්ත කඩාන වගේ දඩ බඩ ගාලා වැටෙනවා එක එකගේ අතත් කැඩලා ගියා පහුවෙන්ද උදේම පොඩිලම යන්න ගන්න අම්මලා ඇවිල්ලා දැන් අම්මලා බදිනව මම ඒක නෙමෙයි කියන්න යන්නේ මම මේ කියන්නේ මුලදී අතුරට නගිනකොට එච්චර ප්‍රශ්නයක් නැහැ මැදට යනකොට මේක හෙල්ලෙන ගතිය දෙදරන ගතිය ලෙල දෙන ගතිය වැඩි ආන්නේ ඒක තමයි මේ සතිය එහෙම නැත්නම් කෙලෙස් නැති හිත ඇති කරගත්තට පස්සේ කෙලෙස් නැති හිත දිගේම පවතිනකොට මේකේ අස්ථාවර ගතියක් තේරෙනවා. සැලෙන ගතියක් තේරෙනවා. බය ගතියක් තේරෙනවා. අසරණ ගතියක් තේරෙනවා. ඉතින් අපි ඒක කාට හරි හේතු කරන්න හදනවා. බාහිරේ කාට හරි හේතු කරන්න හදනවා. හිතා ගන්න පුළුවන් නම් කාගවත් දෝෂයක් නෙවෙයි මේ මගේම පෙර කරන ලද අකුසල කර්ම වල විපාක වර්මේ ඉන්නේ. ඕක මේ වෙලාවේ ගෙව්වේ නැත්තම් ඕක ඊගාව ආත්මට යනකොට වගේ හත් ගුණයක් වැඩෙනවා. ඒක නිසා ඔය දැන් මේ එන වෙලාවේ අතපය හයිය තියෙන වෙලාවේ ඔය පරණ ණයට පොලිත් එක ගෙවපන්. ඒකට කියනවා ditta ධම්ම වේදිනිය වශයෙන්ම අකුසල් ගෙවන්න පුළුවන්, පව් ගෙවන්න පුළුවන් ක්‍රමයක්. ඕක තියෙන්නේ බුද්ධ ආගමේ විතරයි, තේරවාදයේ විතරයි, විපස්සනායි ඒකට එන්න සාදර වෙන්න ඕනේ පරණ අකුසල වණ්ඩ වෙන්න අර බම් මම වළක්වන්නෙත් නැහැ එන්න කියන්නෙත් නැහැ. ඒකට ඉඩ තාතුන් සලසා දෙන්නේ වේදිකාව සලසලා දෙන්නේ පවු නැති තැනකට හිත ගෙනල්ලා නූපන්න කුසල් නොවිපදන තැනකට ගෙනල්ලා බලාගෙන ඉන්න. ඒක විනාඩියෙන් දෙකෙන් කරන්න බෑ. 3 4ෙන් කරන්න. දිගට යන්නයි. يعني 15 20 30 40 50 60 සමහරට පැය 3 4 දිගට දීලා බලාගෙන ඉන්නවා. ඒ අකුසල් වලට ඇවිල්ලා නටන්න පිටිය සකස් කරලා දෙනවා. එහෙම නැත්තම් වෙන්නේ මේ වගේ උදාාර කෘත්‍යයක් කරන්නේ නැත්නම් එහෙම නැත්නම් මේ ආර්ය පරිශ්‍රණය කරනද අපි අලු අකුසල් රැස් කරන එකම තමයි සිද්ධ වෙන්නේ. දිගින් දිගටම අකුසල් රැස් කරන එක කරන්නේ. දැන් මෙතන කරන්නේ අකුසල් රැස් නොකර පිටිය සකස් කරලා දීලා ඒ තියෙද්දි පෙර කර අකුසල් වල නිසා ඇතිවෙච්ච මේ විපාක වාරයේ දිහා බලනකොට පේනවා මම පොදිය ගහගෙන ඇවිල්ලා තියෙන්නේ මොන වගේ අකුසල්ද විවේක වෙනකොට මට කරදර වෙන්නේ කොයි ආකාරද කියලා බැලුවොත් දෙන්නේ කොට එක විදිහට කරදර ඉන්නේ අපි මේක භාවනා ශාලාවේ භාවනා කරාට විවේක වෙනකොට අපිට කරදර කරන්නේ අපිට ආවේනික අපිම බබා හම්බ වෙන්නේ ලබා උපන් හැටියටම තමයි. ඒ බබාලා තමයි ඔය කමටහන් සුද්ධ කරනකොට කියන්නේ ඇයි මට මෙහෙම වුනේ කියලා අනේ මට වේලා තියෙන්නේ උඹ ඉතින් බෙදාගෙන තියෙන උඹේ බත උඹම තමයි. ඇටෝමේෂකට යන්න අරින්න කට්ටිය බලන්න ගියාට පස්සේ දෙන්නේ එක විදිහට බෙදා ගන්නවද කියලා. බුෆේ ඩයට් එකට ගිහිල්ලා බලන්න කවදාකවත් දෙන්නේ එක විදිහට බෙදා ගන්න. අනිත් එක නම් මට බෙදලා දෙන එකත් මට මහ වාතයක්. මට බෙදා ගන්න. බෙදලා බැලුවට පස්සේ වෙනස්. ඉතින් ඒක කාලා අපි කියනවනම් මේ ඇටෝම් මේ බලන්නකො ලුණු දාලා තිබ්බනේ මට ලුණු අගුණයි කියලා. නැත්නම් සීනි ගොඩක් දාලා තිබුණා මම දන්නේ නැතුව සීනි බෙදාගත්තයි කියලා. ඉතින් අපි කරන්නේ ඇටෝම් මේ සර්මිනහට බයින. මුගේ තියෙන බඩජාරිකම තේරෙන්නේ නැහැ. මම බෙදාගන්නේ මගේ මේක ටික නිසා තමන්ම තමයි මේක බෙදාගෙන තියෙන්නේ. එදා බෙදාගත් එක දැන් මතක නැහැ. දැන් චරිචුරු ගන්න. කවදා හරි කොහොම හරි මේ වීරියේම අනුග්‍රහය ලැබලා සතියෙන් තේරුම් ගත්තොත් මේ විවේක මනසට මේ එන දේවල් විශාල කේන්දරයක් කියලා දෙනවා අපිට. නස්සස්තරයක් කියලා දෙනවා. උඹ කවුද කියලා කියලා දෙන නිසා ඔකට එන්න අරින්න. සියලු රෝග නිවාරණ ක්‍රමයි. පරණ තිබුණු කර්මත් ගෙවෙනවා. ඇබ්බැහිත් නතර වෙනවා. එන්නේ එන්නේ එන්නේ මේක ගෙවෙන්න පටන් ගන්නවා. හරියට තුවාලෙක පුරු ඇදලා යනවා වගේ. තුවාලේ පිටින් සනිපුණාට බෑ ඇතුලේ තියෙන පුරු ඇදෙන්න ඕනේ. පුරු ඇදෙන්නේ නූපන්න කුසල් නොයිපද වීම පිළිබඳ කරන පළවෙනි ප්‍රයත්නය. ඒක පවත්වාගෙන යනකොට පේන දරතිය තුල පේන අරියාදුව තුල නුරුස්නා ගතිය තුල ඉවසන්න පුළුවන් ගතිය තමයි භාවනාවේ දියුණුව කියලා කියන්නේ. ඒ කවුරු කරනවද දන්නේ එන්න පටන් ගන්න. එක්කෙනෙකුටවත් විවේක වෙන්න දෙන්නේ නැහැ. දැන් සර්වඥාන්ච පවා අන්තිම අවුරුදු අන්තිම පස්චිම භාවික අවුරුදු 6ක් ඉන්න කාලේ ඒ කරනකොට දුෂ්කර ක්‍රියා කරනකොට මේ අපිට හිතා ගන්න බැරි ගෙවා දැමීම් වගේක් කරලා තියෙනවා. සාමාන්‍ය සભ્ય පොතක ලියන්න බෑ මේ දේවල්. ඒත් ලියලා තියෙනවා. මජ්ක්‍ධිම නිකායේ චූල සීනාද සූත්‍රයේ මහනි මම භාවනා කරනකොට මට මේ මේ දේවල් වෙලා තියෙනවා දැන් උඹලා කරදර වෙන්න එපා ඔකට යන්න ඕනේ නැහැ මම කරලා තියෙනවා මෙන්න මේ මැදම අවතේ යන්න කියලා බුදුදහම අපිට පහසු පාරක් පෙන්ලා තියෙනවා ඉතින් මේ ටික මේ භාවනා කරනකොට මතුවෙන මේ දේවල් මනුස්ස මනසේ ස්වභාවයේ විදිහට වාර්තා කරන්න පුළුවන් නම් මං කියනවා ලෝක සාහිත්‍යයේ ඔච්චර ලස්සන රචනයක් කාගේවත් ළඟ දැන් අපි අනුන් කියපු කුණුහරුප කියවන එකනේ මේ නවකතා කියනවා කියලා කියන්නේ පාසල් විෂය ධාරාවේ තියෙන පොත් ඔක්කොම බයිලා. එක්කෙකුටවත් නැහැ සම්මාදිට්ඨි. එක්කෙකුටවත් නැහැ සම්මා සංකප්ප. උන්ලඟ තියෙන හරි තියෙන මිච්ඡාදිට්ඨි මිච්ඡා සංකප්ප. මේ බුදුරජාණන්සේ පෙන්වන ක්‍රමයට තමන්ගේ පොත තමන් දිගහැරලා බලනකොට පේනවා. ඒක හැම වෙලාවෙම මම ඒ කියන්නේ කවුද කියලා පෙන්වන්නට ලෑස්ති. එක්කෙනෙක්වත් කැමති නැහැ. ඔක්කොම මේ මගේ හිත උච්චර වලත්තද කියලා හිතනවා. ඉන්නෙම වලත්ත දේවල්. ඉතින් සුමිත් නොයි මල්ලිකයි දෙන්නේ එක කන්තරුවේ වැඩ කරනවා. ඉතින් මල්ලිකා කටකාරයි. සුමිත් ওই පැත්තකට වෙලා භාවනා ඉන්න එක. එදසක් මල්ලිකා ටයිප්‍රයිටර් එකේ තියා ඉඳගෙන සුමිත් වැඩ ඉවර වෙලා සුමිත්ගෙන් බලනකොට මේක හෙන බර කල්පනාවකලු. එන කතා කළේ සුමිත් මොනවද මං කල්පනා කරන්නේ? අරුගල හරියට මුඹ හිතුවේකමයි හිතුවේ ගලු. චික්කේතෝ වලත්තේක් නේ කිව්වලු. එච්චර තමයි කවුරුත් ගැලවලුවා. ඔය හැම එකම බැලුවොත් අර ඌ හිතන එක තමයි මං හිතන්නේ බෑ ඌ හිතනට ඌ වලත් එයා. මං හිතුවට ඒකේ ප්‍රශ්නයක් නැහැ. ඉතින් අම්මලා ඔය හිතන දේවල් පොඩි උන් දන්නේ නැහැ කියලා දිතාන ඉන්නේ. අම්මලා නලියනකොට පොඩි උන්ට හැරෙනකොට උන්ට තේරෙනවා. එනිසා මේ බෞද්ධයා කරන දේවල් මුස්ලිම් කට්ටිය දන්නේ නැහැ කියලා ඒගොල්ලෝ හිතාන ඉන්නේ. අපි හෙළුවෙන් නටන්නේ කියලා මතක තියානින්නේ. අපි මේ වීදුරු ගයක් ඇතුලේ ඉන්නේ. අපි කොච්චර වහගෙන ඉන්න ගියත් ඒ ක්‍රියාව පේනවා. ඉතින් අපි ඒක ප්‍රසිද්ධිය කියනවනේ. අපිට බුදුහාමට වේදිකාව සකස් කරලා දීලා තුන කමටහන් සුද්ධ කරන්න උඹ ගිහිල්ලා ගුරුහාමිනු ගාව කියපන්. ගුරුහාමිතෝ නැත්නම් කර්මස්ථානයේ ගාව කියප මෙන්න මෙච්චරයි කියලා. බලනකොට කාගවත් හිත දෙක වෙනසක් නැහැ. වෙන විදියකට කියනවා නම් ගෝසිංගවණේ හිටපු ඒ සංඝයා වහන්සේලා තුන්නම කියනවා බුදුජානක ස්වාමීන් අපිට වෙනස් කය තිබුණාට අපි එක හිතින් ඉන්නේ කියලා. අපි කයෙන් තුන් නමක් ස්වාමීන් වහන්සේ. එහෙනම් අපි තුන් දෙනාගම හිත එකයි. එකෙක්ගේවත් ගන්න දෙයක් නැහැ. මේ හිතේ හැටි එක තමයි. ඕක වහගෙන ලබන ආත්මෙට පොදිය පිටින් ගෙනියන එකද වැඩේ. එහෙම නැත්නම් හෙලි කරලා සාසනයක් තියෙන වෙලාවේ ඕකට පිරිසිදු වෙන එකද වැඩේ. ඒකට කියන්නේ විරේචනය කියලා. ඒකට කියන්නේ කැතැසිස් කියලා. ඒකට කියන්නේ මේක එළියට දාන්න ඕනේ. එළියට දාන්න සාසනයක් තියෙනවා. ඒ නිසා බුදුජානනාංශය සඳහන් කළ තියෙනවා මේ ලෝකේ සීකත් සීත කටයුතු ස්ථාන තුනක් තියෙනවා කිය. සාරාණීය ස්ථාන කියලා කියනවා. මොනවද? වැඩියෙන්ම කෙලෙස් එළියට දාපු තැන. Taman පැවිදි වෙච්ච ස්ථානේ සාරාණීයයි. කොයි වෙල කොයි භූමියක හරි අපි මේ ගෙවල් දොරල් ඔක්කොම අතහැරලා නෑ දැන් ඔක්කොම අතහැරලා පැවිදි වුණානේ ඒක සාරාණීය භූමියක්. දෙක සෝවාන් වෙනකොට සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබත පරාමාසය යම් භූමියක හැලුවා නම් ඒක සාරාණීයයි. අවසාන වශයෙන් උද්දම්භාගිය සංයෝජන පහ හලපු රහතන් භූමිය සාරාණියයි. මොකද මේ භූමියට පුළුවන් තරම් කෙලෙස් වගුරුවල අපි. අපි හිතන්නේ සාරාණිය වෙන්නේ මේ හඳුන් කිරිපැන් වලින් හොදපුවම කියලා නෑ. මේ කෙලෙස් ටික එළියට දාන්න ඕනේ. අන්න ඒ සඳහා වැරක් අපි තියනවාද? ඇත්තටම අපි මේ පැත්තෙන් අපේ ජීවිතය දිහා හිතලා තියනවාද? අපි මේ ප්‍රගතිය නැත්නම් නිර්මාණශීලීත්වය කියන ওই පැත්තෙන් හිතලවත් තියනවාද කියලා බලන්න. මේ අපි ළඟ තියෙන මේ පෞටික සාසනයේ නාමයෙන් එළියට දාලා අපුල්ලලා මේක සුද්ධ කරගන්න. ඉතින් ඒ වගේ ඒ වගේ පාපොච්චාරණයක් හෙලිකරවක් පව් ප්‍රකාශ කිරීමක් තියෙනවා බෝධිචර්ය අවතාරදී ඒ ස්වාමීන් වහන්සේ තමයි බෝසත්ණන්සේ නමක් වෙනවා මම ඊට පස්සේ මගේ මුළු ජීවිතේම කැප කරනවා කියලා මහායාන පොතක්. එයා ආවර්ජනය කරලා බලනවා පිටිපස්සේ දන්න ක්‍රමයට. ඒකල කියනවා මං කොච්චරක් පව් කරලාද? ඒ නිසා මං අද සටන් මම බෝසතන් වහන්සේ නමක් විදිහට ප්‍රකාශ කරනවා සීළු දිනාම මට බණින්න තියෙන දේ බැන පියාව. විෂිකරන කුණු කන්දල් මගේ ඔළුවට දාපේ අල්ලා. කෙල ගහනවා නම් මගේ මූණට කෙල ගහනද ගහනවා නම් ගහනද මට මොනවා කිරුවක් ගෙවන්න බෑ. ඒ නිසා මේ කවුරුවට ඇවිල්ලා මට කරදර කරනවා මම දන්නවා පැහැදිලිව මම පව් ගෙවම් කරනවා කියලා එයා ලියලා තියෙනවා පරිච්ඡේදයක් වෙන්න තියෙන කරදර මේ සතිය තියෙන වෙලාවේ වෙන්නේ. ඔබ පස්සට දාලා වසංගගෙන හිටියොත් ඊගාවාත්මෙට ගියොත් වැල් පොලි සිස්ටම් එකට වැටෙනවා. ඉතින් එහෙම කෙනාට භික්ෂුව කියලා කියනවා. එහෙම කෙනාට යෝගාවචරයයි කියනවා. එහෙම කෙනාට තපස කියලා කියනවා. එහෙම කෙනාට සබ්‍රක්‍මචාරී කියලා කියනවා. එයා අනිත් කෙනාට පවරනවා. දිත්තේනවා සුතේනවා පරිසංකාය වදන්තු මං ආයත්මන්තෝ පස්සන්තෝ පටිකරසාමි අනේ මං ඔබ වහන්සේලත් එක්ක දිවා රාත්‍රී ගත කරනවා දැක්කානම් හෝ ඇහුවානම් හෝ සැක කෙරුවානම් හෝ මං ගැන සැකයක් වැරද්දක් අනේ කරුණා කරලා මට කියන්න මාත් ඒක දැක්කොත් මං පිළියම් කරනවා ගෑණි මිනිහා බුදිය ගන්නවා වගේ එකක් නෙමෙයි පැවිද්ද කියන්නේ අනිත් පැවිද්දට කතා කරලා කියනවා මම ළඟ වැරද්දක් තියෙනවා අනේ අයිසුන්තුන ඔබත් එක්කලයි මං ඉන්නේ ඔයගොල්ලෝ තමයි දකින්නේ දිත්තේනවා සුතේනවා පටිසංකාය ඉතින් ඒක පස්පවාරණය කරනකොට අපි කියනවා එහෙම නැත්නම් ආපත්‍ය දේශනා කරනකොට කියනවා බුදුන් පඬිස්සවාංශ කියන ඔయితත් වැඩි ශිෂ්ටාචාරයක් ලෝකේ තියනවාද කියලා. අපි මේ පව් වසංගන්න හදන තුප්පහි ලෝකේ ජීවත් වෙන, චපල ලෝකේ ජීවත් වෙන, වංචනික ලෝකේ ජීවත් වෙනකොට අපිට වචනකින් හරි කියන්න පුළුවන් අනේ ස්වාමීන් වහන්සේ බාල වුණාට කමන්නේ වැඩි වුණාට කමන්නේ අපේ දැක්කානම් ඇහුව උඹත් ඔය වැඩිම කරන කෙනේ අපි ඔක්කොම එක බෝට්ටුවේ ඉන්නේ දැක්කානම් ඇහුවානම් අපිට කියන්න කියලා. ඉතින් ශාසනයේ සංඝයා නැත්තම් මේ දුර්ලභ වස්තුව නැත්තම් මොන කරන්නේ? මේ ලැබිච්ච මහා වටිනදී බුද්ධ ශාසනය. බුදුහාමුදුරු. දෙක තමයි manussත්ත්ව ප්‍රතිලාභය. තුන තමයි මේ කියන කෙලෙස් නැති චිත්තක්ෂණය නැත්නම් ක්ෂණ සම්පත්තිය. මට පුළුවන් කෙනෙක් කෙලෙස් නැති චිත්තක් ගන්න. ඊට පස්සේ සද්ධර්ම ශ්‍රවණේ සත්පුරුෂ සංසේවනයේ සහ පැවිද්ද. ওই ටික තියෙනවා නම් අම්පිටිය රාහුල සාංශ කියනවා එදා ගියාට පස්සේ මම ඉන්නකොට මහත්යෝ මහානගම කරන්නම රහත් වෙලා ඉන්න ඕනේ කියනවා. හරියට දැනගෙන මහානගම කරන්න රහත් වෙලා ඉන්න ඕනේ. ආයේ මේ මොකද අපි එලිපිට ජීවත් වෙන්නේ. ගිහියෝ කියන්නේම මඤ්ඤොක්කයි සම්බෝලේ ගෙයිදොර වහගෙන කනවලු කියලා ඕ ගෙදිට ගියාට පස්සේ ඔක්කොම තමන්ගේ බයිලා ටික හංගලා රහසේ කරගෙන යන එක තමයි. මේක නෑ. ඉතින් මේ නිසා භවනා කරන කෙනාට පැවිද්දයි කියලා කියනවා. එයා සංසාර දුක් දන්නා වූත් සංසාර දුකින් ගැලවීමට කටයුතු කරනත් කොයි කෙනාටත් කියනවා පැවිද්දයි කියලා. ඒ නිසා Taman ඕනනම් පැවිදි වෙන්න අරනිකායේ මේනිකායේ කතාවක් ඕන සතියෙන් කොච්චර ලයින්ද පුළුවන්ද? ඉන්නකොට තමයි දැනෙන්නේ මේ ධරතේ පරිලාහය දුක අසහනය මගේ එකක් නෙවෙයි මේ මනුස්ස හිත. ඔය කරුණා කරලා හෙලි කරා. ඒක බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ආවිකතායිස පාසෝති. මහණි හෙලි කරපු එක්කනට පහසුවක් වෙනවා. අඤ්ඤමඤ්ඤ වචනේන අඤ්ඤමඤ්ඤ උත්ථාපනේන. මහණි උඹල උඹල ඉතින් වචන කතා කරන උඹල උඹල නැගිටියා. වැහුවොත් විස බීජ. තථාගතප්ප වේදිතෝ ධම්ම විනයෝ විවටෝ විරෝචතින පටිච්ඡන්නෝ හැම බුද්ධ ජයන්ති පොතකම ඉස්ලාම ඔය බණ්ඩ බරණ්ඩුක වර්ගයේ ඔය සූත්‍රය ලියලා තිනවා බුදුරජාණන්සේ දේශනා කරන ධර්මයේ හේලි කරන්නේ බබලයි වැසුවේ නොම බබලයි. උන්නේ වසනයකට තමයි කියන්නේ ෂට මායාවී වංචනික කියලා. ඒ හේතුව මිච්ඡාදිටි. මිච්ඡා සංකප්ප. මිච්ඡා වාචා මිච්ඡා කමන්ත මිච්ඡා ආජීව. ඉතින් අපි ආජීවය හදාගන්න ඕනේ. අපි වගේම ගත කරන තව තුන් හතර දෙනෙක් එක බලලා. අනේ උඹලත් මම ඉදියා බලපල්ලා. මාත් උඹලා දිහා බලලා දැක්කොත් කියන්නම්. අපි එකිනෙකා එකිනෙකා අන්‍යෝන්‍ය වචනයෙන් අන්‍යෝන්‍ය නගාදැරීමෙන් තිබ්බොත් එතන බුදුහාමුදුරුව පහළ වුණා වගේ. එහෙම කීප දෙනෙක් එකට වැඩ කරනවා අය වෙනම බුදු කෙනෙක් ඕනේ නැහැ. මැද පහළ වෙනවා බුද්ධ ධම්ම සංඝ කියන තුනම. ඒ හැම කෙනාටම යුතුයකමක් තියෙනවා. ඉතින් අපි ඒ වගේ ඒ වගේ බාහිර දුර කාර්යයක් කරන්න පුළුවන් මේ උතුම් manussත්ත්ව ප්‍රතිලාභේ ලැබලා මේ තිරිසන්නු ආගේ මේ ආහාර නිද්‍රා භය මෛතුන කියන හතරටම ජීවිතය ගත කරනවාද එහෙම නැත්නම් මේ මිනිස්සට විතරක් සුවිශේෂී වූ මේ ධර්මයට පොඩ්ඩක් හිත දානවාද මේ ධර්මයට පොඩ්ඩක් අප වෙනවද කැප වෙනවද කියලා බැලුවොත් කෙරිල්ල කෝක වෙතත් කියලා දෙන්නත් තමයි මේ මේ තිරසන්න වගේ ජීවත් වෙන මිනිස්සයාට ආහාර හොයන වැඩේ, නිදා ගන්න ගෙවල් හදන වැඩේ, බයට ආයුධ හොයන වැඩේ, මෛතුන සේවනය කියන හතරට උපක්‍රම කරන්න පැය 24 මදි. ඕකටමයි ගත කරන්නේ. මේකම කල්පනා කරන්න. ඉතින් එවැනි ප්‍රපංච කරන මනුස්සයාට බුදුහාමුදුරු දේශනා කරන කියනවා ප්‍රපංචාවිරතෝ මගෝ. මෙව්වාම ගැන කල්පනා කරනවා නම් ඒක මුර්ගයේ මගෝ කියන වචනේ ඉතින් ලොකු දාන්ති කියන මුර්ගයාම නෙවෙයි මෝඩයා කියලා කියලා. මම නම් කියන්නේ කෙලිම මුර්ගයාම කිව්වම මුර්ගේසු කියලා කිව්වම ලේසි. උදේ ඉඳලා හැන්ද වෙනකන් කල්පනා කරන්නේ ආහාර හොයාගන්නේ කොහොමද? නිදාගන්නේ කොහොමද? හොඳට පොරවගෙන. මයිතුන සේවනය කරන්නේ කොහොමද? බයට ආයුධ ටිකක් හොයාගන්නේ කොහොමද? ඉතින් ඕකටම ගත කරනවා නම් අපිට කියන්න බෑ මේ සාසනයක සාසනයක ලස්සනක් ලැබුණයි කියලා මිච්ඡත්තෙන් අයින් වුණයි කියලා මේක හරිවත් තේරුම් ගත්තා නම් මේක හරිවත් තේරුම් ගත්තා නම් ඒක කොච්චර නිහතමානී වේද කියලා හිතන්න. ඒ පුද්ගලයා කොච්චර අහිංසක වේද කියලා බලන්න. එයාට සාසනයක් තියෙනවා කටයුතු කරන්න යන්න පුළුවන්. ඉතින් ඒ විදිහට ඒ Tamanට තේරුණා නම් මේ මේ අපි ගිය පාර වැරදි. අපි දැන් උනත් හදන්න පමාවක් නැහැ කියලා එයාට කරන්න තියෙන්නේ සන්තුට්ඨෝ හෝති iterator ජීවරේන සන්තුට්ඨෝ හෝති iterator පිණ්ඩපාතේන සන්තුට්ඨෝ හෝති iterator සේනාසනේන කියලා මේ ලදයන් ඇඳුමකින් සතුටු වෙන්න. මේ ඇඳුම් හිවීමේ කර්මාන්තර උච්චරම පැය 20ක් ගත කරන්න යන්න එපා. ලදයන් බත්පතකින් සතුටු වෙන්න. ඕකට මේ චීන කෑමයි රජ්‍යම් ජපන් කෑමයි හොය හොයා කෑම දාසලා වෙන්න යන්න එපා. ලදයන් සීනාසනකින් සතුටු වෙන්න. ඒක කොච්චර වෙලා හම් වේද බලන්න. අපිට නෑ. අපිට මොනෝ ඇඳුම් ලැබුණත් මදි. මොන කෑමක් ලැබුවත් පැය 6යි ඊට පස්සේ ආයෙ කෑම හොයාගෙන නටනවා. මොන ගේ හැදුවත් තම ආචාර්ය ගෙවල් හදා හදා ඉන්නවා. පන්තලුත් ඒ චරයි. පන්තලකට කවදාකවත් උණු උණු වල ඉවරයක් නෑ. හැමදාම ගෙවල් හදනවා. ඉතින් ඒ විනෝඩ මේ වගේ තැනට කවුරු හරි දෙයක් කාලා තැටි අරගෙන පොලිමේ ගිහලා කාලා එන පැදුරක බුදියනේ හිටපල්ලකෝ අපා. බෑ දැන් හෙට වෙනකම් බලන්නේ. ඊෂා කියනවා කලින් යන්න දෙන්නලු මේ කට්ටිය ගෙදර යන්න ආසාවෙ ඉන්නේ කියලා. මොකද රවන්නේමයි දිහා බලනකොට. ඒ ඒ මහ ගෑණිගේ කතාව. ඒ අනිකේ මොනවා කියනවද කියලා මන් දන්නේ. ගෙදර යන්නම තමයි ආස. මොකද රැයට කාලා හොඳට බෙච්චීට් එක පොරවගෙන ගොර ගොර බුදියන්න තියෙනවනම් මේ ධම්මජීවමරෙන් බණ බණුන් අහින්න ඕනේ. ඔච්චර කාලේ. ඒක හැබැයි ඔක්කොම විරුද්ධයි. දෙකෙන් කැමැත්තක් කරගෙන යන්න පුළුවන්. කවදාකවත් හිතන්න එපා. ඒක අපි වෙනුවෙන් තව කෙනෙක් නම් හදලා දෙයි කියලා. හදලා දෙන්න නැති අයකෙකුටවත් තේරුමක්වත් නැහැ. නිසා Tamanḍa ගැටිය ගහගන්න තියෙන්නේ ලදයම් ඇඳුරකින් ඇඳුමකින් සතුටු වෙන්න. ලදයම් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න. සන්තුට්ඨෝ හෝති iter iter ජීවරේන iter iter ජීවර සම්තිත්‍යාච වන්නවාදි. මම මේ ලදයම් සතුටකින් ඇඳුමකින් සතුටු වෙන එක දරුවන්ටත් කියනවා රටටත් කියනවා. නච්ච චීවර හේතු අනේසණං අපපති රූපං ආපජ්ජති මම ඇඳුම් හිවීමට හෝ සිවුරු පිළිබඳව නොහොබිනා වැඩ වලින් හොයන්නේ ගැළපෙන්නේ නැති එකෙන් හොයන්නේ ලද්දාජ චීවරන්න පරිතස්සති නලද්දා අලද්දා චීවර මට අනේ අහවල් අහවල් සිවුරු ලැබුණ නැහැ කියලා තැවෙන්නේ අහවල් අහවල් ඇඳුම් ලැබුණ නැහැ කියලා තැවෙන්නේ ලද්දාජ චීවරං අගතිතෝ අමුචිතෝ අනජහපන්නෝ ආදීනව දස්සාවේ නිස්සන්න පඤ්ඤෝ පරිවෘති තමන් කිතු පැතු හදී ඇඳුමක් ලැබුණයි කියලා හිතුව පැතු ආකාරයේ සිවුරක් ලැබුණයි කියලා ඒකට බැඳෙන්න එපා ඒක මේ මගේම පෙනෙන සමට ලැබුණ දෙයක් කියලා හිතන්න එපා. මේක මේ කෙලෙස් වසා ගන්න, අනුන්ට කෙලෙස් වෙන එක නැති කරන්න පාවිච්චි කරන එකක් කියන නිස්සරණ සංඥා පඤ්ඤාවෙන් පරිවරණ සෝහි තත්ත දක්කෝ අනලසෝ සම්පජානෝ පතිස්සතු. අන්න ඒ දක්ෂකම තමයි මේ මිච්ඡා ඒ දක්ෂකම තමයි සම්මා වායාම ලදයම් සිවුරකින් ලදයම් ඇඳුනකින් සතුට වෙලයි. ඒක නෙවෙයි අමාරු. ඒක ඒ ඔය කියන එක මම හිතන්නේ කවුරුත් වගේ පිළිගන්නේ නැති ඒක නෙවෙයි අමාරු. ඒ ලදයන් සිවුරක් ලැබෙන ඇඳුමකින් සිදුවකින් සතුටින් පිළිගන්න නේව අත්තුංකං සේචිනෝ පරං වම්බේති. තව කෙනෙක් ඇඳුම් මෝස්තර කරනවා කියලා යත් එක වෛර කරන්න එපා. මම මෝස්තර කරන්නේ නැහැ කියලා මම උසස් කළ සලකන්නත් එපා. උන් උතන තමයි අමාරුම තැන. අපි කොයි වෙලාවක හරි චාම් වෙන්න හදනකොට මේ සංකර කොට රැඳගෙන යන කෙල්ලෙක් දකින්නට තද වෙනවා. ඒ කෙල්ල කොටට අඳින්නේ මට කෙලස් වෙන්නේ. කොල්ලෝ ගාවේ ඌව නැහැ. කොල්ලෝ හරි කැමති කොට රදිලා දකිනවා. ඉතින් සම මම චාම් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. ඊ අපි චාම් වුණාට ලෝකේ හැදෙන්නේ නැහැ. අනේ බලන්න බුදු ශාසනය නිසා මම මේ බණ අහපු නිසා මං නම් හැදුනා මේ පරට්ටි බලන්නකෝ මේ මේ ඉන්නවා කියලා. ඉතින් අරවට වෛර කරන්න යෑමයි ගිහි ගෙදර අපි කෙලෙස් උපදවන තැන. කවදාකවත් මේ අත්ත්ුක්කංසේති නෝපරම් වම්බේති. අනු පහත් කළ සලකන්නත් එපා මාගේ වගේ ශාසනයක් ඒගොල්ලන්ට ලැබිලා නැහැ. ඒගොල්ලෝ මේ සංකරව කරනවා කියලා හිත කෙලස ගන්න එපා. නොපන්න කුසල් උපදින්න දෙන්න එපා. නෝ පරං වම්බේති anu හෙලා දකින්නත් එපා. සෝහි තත්ත දක්ඛෝ අනස්සෝ සම්පජානෝ මෙන්න මේකයි තපස කියන්නේ. තමයි පුළුවන් තරම් ඡාම ජීවත් වෙනවා. තව කෙනෙක් සංකරව ජීවත් වෙනවා නම් ප්‍රශ්නයක් නැහැ. යානේ කර්මේ කරගෙන කන්නේ අපිට ඒ පිළිබඳ පහත් හැඟීමක් හෝ මම උසස් කියන හැඟීමක් නැහැ. ඒකට සංඝයා තුල තියෙන සමානාත්මතාවය. කවුරුත් එකයි. එක්කෙනෙකුට වැඩි එක්කෙනෙක් ඕසෝ උසන්න ගියොත් ඒ තමන්ගේ ගුණ ටික නිසාම ගුණ ටික නිසාම අසත්පුරුෂෙක් වෙනවා. බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා ධර්ම කතික අසත්පුරුෂයා, සීලවන්ත අසත්පුරුෂයා, කුලවන්ත අසත්පුරුෂයා, නිරෝගී අසත්පුරුෂයා. මොකද ඒ ඒ ධර්ම කතිකත් උසස් කළ සලකන අනික් කටිය පහත් කරනවා. මේවා ඒ නිසා ඉස්සර කාලේ මේවා කියලා දීලා නැහැ ගිහියන්ද. මොකද ගිහියන්ගේ වැඩේම කීයක් හරි හම්බ කරගෙන අනිත් මිනිස්සුන්ට පහත් කළා සලකන්නේ. එහෙමනේ අපි දරුවෝ හදන්නේ. ඒ නිසා පැවිද්දන්ට කියනකොට කියන පැවිද්දට සිවුරට දාලා කියලා දෙන්නේ. ඒතර තේරීම සඳහන් කරන ඇඳුමටත් ඔච්චරයි. ඊට පස්සේ පින්ඳ පාත ගැන කතා කරනවා කැමරත් ඔච්චරයි. සීනාසනෙ ගැන කතා කරනවා උඹලා ලැබුම් පොළවල් મંદિર හදා ගන්න ඒකටත් එච්චරයි. මෙන්න මේ තුන දන්නවනම් චීවර සිටින් පින්න පාත සීනාසන දන්නවනම් ඒකේ නා භාවනාරාමෝ හෝති භාවනාරතෝ ඒකේ නාට භාවනා කරන පුදුම වෙලාවක් හම්බ වෙනවා සත්පුරුෂෝ ලැබෙනවා සද්ධර්මයේ ලැබෙනවා පුදුමාකාර ආසාවක් එනවා මේ කාමයට දඟලන්න එපා භාවනාවට රතියක් ඇති වෙන්න පටන් ගන්නවා එහෙම නැත්නම් අරතිය තමයි තියෙන්නේ මේ කාමයට ආසාව තියෙනවා භාවනාවට කැමති නැහැ මේක තමයි මායාවේ දෙවෙනි බලසේනාව. කාමාතේ පටමා සේනා ဒ ුතියා අරති උච්චති. අපි මුළු දවසම මායාවේ දෙවෙනි බලපෑමට යට වෙලා ඉන්නේ. වැඩිම කාමවස්තු වෙන. ඒ මන්දිවට අනු උසස් කරලා අනු පහත් කරලා තමන් උසස් කරලා සලකනවා. නමුත් ඒ වෙනුවට මේ ඡාම් ජීවිතයක් ගත කරලා ඒ සලකන කට්ටිය ගැන අපිට වෙන්නේ නැතුව මේ ගමනේ යන්න පටන් අරගත්තොත් අපි මායාවේ දෙවෙනි බැටාලියන් එකටත් ගැහුවා වෙනවා. ඒකට කියන්නේ අරතිය. භාවනා රතිය නෙමෙයි භාවනාට අරදිය කාමට රතිය. මේ වචනේ අද ඇහෙන්නවත් නැහැ බණක. මේ වචනේ අද ඇහෙන්නවත් නැහැ මොකද හේතුව ඒකට බයයි මොන දෙන්න. ඒක තමන් විසින් කළ යුත්තක්. ඒක ප්‍රතිපදාවක්. ඒක ලෝකයේ වස්තු සමසේ බෙදී යෑමට කරන වටිනා සේවයක්. සමජීවිකතාවයට කරන වටිනා සේවයක්. මේ ඔලූසන් හදන්න යන්න එපා. ඔක්කොම සමසේ මුත්widetilde වගේ මල ගෙදරදි වගේ මල බත බෙදාන කන්නා වගේ මුත්widetilde බෙදාන කන්නා වගේ. ඔක්කොම සමෝසේ ඉන්නවනම් කඩුවෙලට ඇවිල්ලා ළමයි 350 දෙමාපියෝ ගුරුවරු වැඩි හිටියෝ ඔක්කොම එක බත කන්නේ. කවුරුත් ගිහිල්ලා අරයට වැඩිපුර බෙදන්න මොකක්වත් නැහැ. නන්නා දුන්න පිරිසක් ඇවිල්ලා කන්න දෙනවා. ඉතින් මේ වගේ විශාල පවුලක් වශයෙන් ඉන්නවනම් අපිට එක එකට අඟ උස්සන්න ඕන කම නැහැ නේ. අන්න එහෙම එකක් තමයි පැවිද්දන් අතර ඉන්න ඕනේ. එහෙම එකක් තමයි භාවනා කරන අය අතර ඉන්න ඕනේ. එතකොට හැම වෙලාවෙම භාවනාවට වෙලා ලැබෙනවා. භාවනාවට පරිසරය ලැබෙනවා. ඒකේ හැම කෙනෙකුටම තියෙනවා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා යුතුයකම. කවුරු හරි හිතනවා නෑ නෑ ඒක මෛත්‍රී බුදු ආමරු ගාව එක තියෙන්නේ. නැත්නම් බුද්ධ ශාසන ඇමති ගාව මේක තියෙන්නේ. නැත්නම් තියන්නේ කයි මහානාගාමරුකෝ තියෙන කියලා ඒව නිකන් බයිලා කතා. හැම කෙනෙකුටම හැම වෙලාවෙම බලන්න පුළුවන් මම ගත කරන ජීවිතේ සම්මා ආජීවයකට ගැලපෙන ඇඳුම, කැම බීම, ඉඳුන් හිටුම් බොම අර පිරිමැසුම් දායක ක්‍රමයකට යනවනම් හිතා ගන්න බැරි විවේකයක් ලැබෙනවා. ඒ වගේ මම නම් දැක්කේ හිතා ගන්න බැරි කල්යාණ මිත්‍රාශ්‍රයක් ලැබෙනවා. අපි ගත කරන්නේ ඒ සෝබන ජීවිතයක් නම් ලැබෙන්නම පිස්සු පිහට්ටෝ තමයි. අසේව නාච බාලාන. අන්නේ ටික අයින් කිරීම සඳහාම හොඳම ක්‍රමය තමයි ඡාම් ජීවිතයට ගියාම කවුරක්වත් එන්නේ නැහැ. තමන්ගේ ඡාම් ජීවිතය ලැබෙන එකට කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබෙනා විතරක් නෙවෙයි උදේ දවල් රාත්‍රියේ අවදි මනසක් තියෙනවා. කිසිසේත්ම జాగරියාවට නින්දට වැටෙන්නේ නැහැ జాగරියාන් යෝගේ. ඉතින් බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා පුඤ්ඤ පාපම් පහිනස නත්ති జాగරතෝ බය. මේ පින්පවුත් අතහැරපන්. අවදිය තියාගන්නේ. ඌට කවදාකවත් බයක් එන්නේ නැහැ. බය කියන්නේ කෙලෙස්. අපි හිතනවා ඒ වෙනුවට මේ නූපන්න අකුසල් නොයිපදීම වෙනුවට කුසල් කිරීමක් කිරීමෙන් නූපන්න අකුසල් නොකිරීමේ පිංකම කරන්න පුළුවන් කියලා අද මුළු ශාසනයම බුද්ධ ශාසනයම මේ කවදාකවත් නැති මේ පිංකම් කිරීමක් කරහා ගලාගෙන ගිහිල්ලා තියෙනවා. මේ නිසන්වනේ හදපු දවසේ ඉඳලා හතරපද ගාතාවක් කටපාඩම් කරන්න එපයි කිව්වා. කිසිම දවසක කටින පිංකමක්වත් කරන්න එපයි කිව්වා. කිසිම කෙනෙක් උනන්දු කරවන්න එපයි කිව්වා මේ වගේ වැඩවලට මේක තියෙන භාවනාව. ඉතින් අපිට කියනවා අපි බුද්ධ ආගමේ නෙවෙයි කියලා. වටිනවා එහෙම කියන එක කියලා මට හිතෙනවා. දැන් මෙතන ඉන්න කී දෙනෙක් කනගාටු වෙන්නේ නැද්ද? ගෙදර හිටියනම් බුද්ධ පූජාව තියාගන්න තිබ්බනේ. ගෙදර හිටියනම් මේ ගාන්ටාරේ ගහලා මල් ටිකක් පූජා කරන්නේ මේ මුස්පේන්තු තැන ඒකවත් නැහැනේ. එතකොට මේගොල්ලන් හිතේනේ අපරාධය අර නෝපන්න කුසල් නොවිපදී මේ කතා මුකුත් ඕනේ. අපි කරගෙන ගිය චාරිත්‍රයවත් කරන්නේ නැහැ කියලා කියනවා. නමුත් මේකට පසුබිමක් තියෙනවා. ඒවට හේතු කරුණු තියෙනවා. ඒ දෙක කරාට පස්සේ තමයි නෝපන්න කුසල් අනුපන්නාන කුසල ආනන්දම්මාන උපාදාය චන්දං ජනේති වායමති කියලා අර පිරිසුදු හිත ඇති වුණාට පස්සේ කල යුත්ත ෂෝක් එකට පේන. මේ රට්ටු නටන සෝබන වැඩ නෙවෙයි කල යුත්ත පේනවා. අපිට පේන්නේ අපිට කවුරු හරි කරපු එකක් තමයි අනුගමනය කරන්නේ. ඉතින් ඒ පුරාවට වෙන්නේ මිච්ඡා වායාමයේ යන්නේ. අපි හරියට මහන්සි වෙනවා. නමුත් භාවනාවට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. භාවනාවට විශේෂයෙන්ම සතියට එච්චර මහන්සි වෙන්න ඕනේ නැහැ. ඒක හැබැයි අර අමාරු හරිය පැනගෙන මැදට ගියාට පස්සේ තමයි තේරෙන්නේ අර සෙල්ලම් ගබන. මුලින් මුලින් ටිකක් අමාරුයි. ඉතින් ඒක හරියට හදාගන්න කවුරුත් මේක හදලා දෙනකන් ඉන්න එපා. අපිට තියෙන මේ ටික නම් හොඳටම ඇති. අපිට ලැබිලා තියෙන මේ ප්‍රස්තාවත් හොඳටම ඇති. හැබැයි අපිට පටිතද කරගන්න වෙනවා. ශික්ෂාගරුක වෙන්න වෙනවා. අපි කොහොම හරි වැඩ පටන් ගත්ත පිරිසක් නේ. ආරද්ධ විදිය තියෙනවා. දැන් තියෙන්නේ නික්කම ධාතු. ඒතර තමයි අපිට කවදා හරි ඒ පරක්කම ධාතු වශයෙන් අවසාන සටන. ඒකට සූදානම් වීමක් එන්නේ. එතකොට තේරෙන පටන් ගන්නවා ඒක ඇතුළතම තියෙන ಗುಣධර්ම පෙළ ගැස්වීමක් මිස පිටින් මොකක්වත් ලැබෙන්නේ නැහැ. එනිසා ඒ තමන් ළඟ තියෙන මේ පිංකම නැත්නම් පින්වන්තකම කුසලතා එහෙම නැත්නම් මේ භව සම්පatti පෙළගස්වගෙන ඒක ඒ ජවයේ සකස් කරගන්න මේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාවලියත් ධර්ම දේශනාවත් මෙතෙන් නතර කරනවා ශිරු දෙනාට සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා